නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ආනාපාන සති භාවනා බහුලීකතාස් ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ සන්තෝ චේව පනීතෝ ච අසේචන කෝච සුඛෝච විහාරෝ පන්නුප්පන්නේච පාපකේ අකුසලේ ධම්මේ ඨානසෝ අන්තරදාපේති භූප සමේති ශ්‍රද්ධාවන්ත පින්නතුනි තුන් ලෝකාග්‍ර වූ භාග්‍යවත් අරිහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින් ආනාපාන සති කර්මස්ථාන භාවනා විවරණය කරමින් දේශනා කළ මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත්‍රේන පාඨයක් මේ ප්‍රකාශ වුණේ. ආනාපාන සති සමාධි වික්ඛවේ භාවිතෝ බහුලීකතු මහණෙනි ආනාපාන සති සමාධි භාවිතාව කරන ලද්දේ නම් බහුලීකృత කරන ලද්දේ නම් සන්තෝ චේව ශාන්තද වන්නේය පනීතෝ චේ ප්‍රනීත දවන්නේය අසේචනකෝචේ ස්වභාවයෙන්ම මధుර දවන්නේය සුඛෝච විහාරෝ සැප විහරණයක් දවන්නේය uppannu uppanneච උපනුපන්නා වූ පාපකේ අකුසලයේ ධම්මේ ලාමක අකුසල ධර්මයන් ථානසෝ අන්තරදාපේති වූපසමේති ඒ ඒ තනදීම අතුරුදාං කරයි සංසිඳුවයි මේකයි කෙටි තේරුම මේ සූත්‍ර පාඨයේ. එහිදීම සඳහන් කොට වදාලා ආනාපාන සති සමාධි භාවිතෝ බහුලීකතෝ චත්තාරෝ සතිපට්ඨානේ පරිපූර්ණේති චත්තාරෝ සතිපට්ඨාන භාවිතා බහුලීකත සත්ත බොජ්ජංගේ පරිපූර්ණේති සත්ත බොජ්ජංගා භාවිතා බහුලීකත විඥා විමුක්ති ඵල සත්‍ය කිරියා හෝති ආනාපාන සති සමාධිය භාවිත බහුලීකృత කරන ලද්දේ නම් එමන්ින් සතිපට්ඨාන සතර පරිපූර්ණ වෙයි. සතිපට්ඨාන සතර පරිපූර්ණ වීමෙන් සප්ත බොජ්ජංග ධර්ම පරිපූර්ණ බාටපත් වේදවා. සප්ත බොජ්ජංග ධර්ම පරිපූර්ණ වීමෙන් ත්‍රිවිද්‍යා අෂ්ටවිද්‍යා සහිත විද්‍යා සම්පත්‍ය සතර මාර්ගඥානත් ආර්ය සත්‍ය අවබෝධයෙන් ලෝකෝත්තර ඵල සාක්ෂාත් කිරීම සිද්ධ වෙයි කියන එක මේ සූත්‍ර පාඨය සඳහන් වුණා. පින්නතුනි අද උදෑසන සිට පින්නතුන් මේ ආනාපාන සතිය සමග යෙදුණා. මේ ආනාපාන සතිය කියන භාවනාව මහා පුරුෂ භාවනාවක්. ලෝතර බුදු වෙන සම්මා සම්බුදුරයන් වහන්සේලාගේ මූල කර්මස්ථානයේ ආනාපාන සති කර්මස්ථානයයි. එනිසා මේකට කියනවා මහා පුරුෂ භාවනාව. සිද්ධාර්ථ ගෞතම සාක්‍ය මුනිේන්ද්‍රයන් වහන්සේ සිද්ධාර්ථ කුමාරෝත්පත්තියේදී මාස 5කදී හරියට වප්පෝය දවසේ වප්මඟුල් නුලලේදී ධම්මගස් සෙවණේදී ප්‍රථම කොටේ කාගේවත් උපදේශක් නොමැතිව ආනාපාන සතියෙන් ප්‍රථම ධානය ඉපදෙව්වා. ඒ ආචාර්ය කවුරුත් බුද්ධ චරිතය ගැන දන්න අය දන්නවා. එවැගේම බුදු වෙන බෝධි මූලයේදීද තමන් වහන්සේ අෂ්ට සමාප්‍රත්‍යලාභීව සිටියත් පදනම් කොට ගත්තේ ආනාපාන සති කර්මස්ථානයයි ආනාපාන සති කර්මස්ථානෙන් රූපාචර ධාන සතර උපදවන ඉතිරි අර්පණා කර්මස්ථාන දිනම සම්පූර්ණ කළා එතන දේශනා පාළියේ තියෙන කෙටියෙන් නමුත් ඒ භාවනා මාර්ගය හඳුන්වනකොට පැහැදිලි වෙනවා දසකසිනේ දසාසුබ කායගත සතිය බ්‍රහ්ම විහාරේ කියන ඉතිරි භාවනා සියල්ලම කර්මස්ථාන 30ක් තියෙනවා ධ්‍යාන වැඩෙන ඒ ධ්‍යාන වැඩෙන කර්මස්ථාන 30ම ඒ මහෝත්තමයන් වහන්සේ සම්පූර්ණ කළා ඊළඟට තම අභිඥා බල සියල්ල එකතු කරේ පළමුවෙන් පුබ්බේ නිවාස ඥානයට යොමු වුණා ඊළඟට දිබ්බ චක්කු ඥානයට යොමු වුණා අනිත් අභිඥාවන් එතෙන්දී පාවිච්චි කරන්න අවශ්‍ය වුණේ නැහැ මේ අතීත අනාගත වර්තමාන තුන් කාලයේ ස්කන්ධ පරම්පරා පවත්න ඇති මේ අභිඥා දෙකෙන් දැකගත්තා. ඊට පස්සේ තමයි පටිච්ච සමුප්පාදයට බැහැගෙන හේතුඵල පරම්පරාවෙන් ස්කන්ධ පරම්පරා පැමිණි ඇති මැනවින් ආબોධ කර ගනිමින් ඊටාම තීක්ෂණ ක්‍රමයකින් පටිච්ච සමුප්පාදයේ සම්වර්ධනයේ කොට ලෝතුරා බුද්ධ රාජ්‍යයට පැමිණ වදාළේ. දැන් අපේ මේ භාවනා මාර්ගයේ බොහොම සරල වූද සැපදායක වූද භාවනාවක් බව මේ සූත්‍ර පාඨයෙන් කියවෙනවා. ආනාපාන සතියේ භාවිතා බහුලීකృత කිරීමෙන් ලැබෙන සමාධිය නිසා කයයි හිත දෙකම සාන්ත වෙනවා. ඒකයි සන්තෝෂය වෙකිවි. කයෙහිද සංසිඳෙනවා. ඒ සංසිඳීම කොච්චර සංසිඳෙනවාද කියනවා නම් හරියට නොසැලෙන තැනක දැල්ලෝ පහන් සිල්ලුවක් වගේ බොහෝම නිශ්චලව ආලෝකමත් මේ කායික මානසික සංසිඳීම පවතිනවා. පණීතෝච කිව්වේ මේ රසනීරු ආහාරයක් කියන එක නෙමෙයි. අද කාලේ බොහෝ සෙයින් මේ ප්‍රණීත කියන වචනේ භාවිතා කරන්නේ මිහිරි රසයටයි. මේ පණීත කියන්නේ මිහිරි රසය නොවේ පින්නතුනි. පණීත කියන්නේ ශ්‍රේෂ්ඨත්වයයි. පින්විතුන් අහලා තේනවා නේද? හීනා ධම්මා, මජ්ක්‍ධිමා ධම්මා, පනීතා ධම්මා කියලා බුද්ධ වචනයක්. එතන හීනා ධම්මා අකුසල ධර්ම. මජ්ක්‍ධිමා ධම්මා ලෞකික කුසල විපාක ක්‍රියා ධර්ම. පනීතා ධම්මා ලෝකෝත්තර මාර්ගඵල නිර්වාණය. එතකොට වෙන පණිත කිව්වේ රසමියරු භෝජනයක් වගේ එකක් නෙමෙයි ශ්‍රේෂ්ඨත්වයයි. එනිසා මේ ආනාපාන සතිය වැඩිමින් කුජලයාගේ సంతානය ශ්‍රේෂ්ඨ භාවයට උත්තරීතර බාටපත් වෙනවා. අසේ කෙනකෝච කිව්වේ දැන් අපි තේ කෝපයක් රසවත් කරගන්න දානවා නේද සීනි. හොද්ද රසවත් කරගන්න ලුණු ඇඹුල් දානවා නේද? එසේ නැත්නම් ඒක රස වෙන්නේ නැහැ නේද? ඒ වාගේ අමුතුවෙන් යමක් එකතු කරන්න අවශ්‍ය නැහැ මේ ආනාපාන සතිය රසවත් වෙන්නේ. ආනාපාන සතිය වැඩිමම මහත් මధుරයක් රසයක් වෙනවා. ඒ කියන්නේ දිවට ලැබෙන රසය වාගේ නෙමෙයි මනසට ලැබෙන පුදුමාකාර නිර්ාමිස සැපයක් ආනාපාන සතියෙන් ලැබෙනවා. ඒකයි මෙතන අසේචන කෝටි කිව්වේ. සේචනක කියන්නේ යමක් මිශ්‍ර කිරීම. මිශ්‍ර කරන්න දෙයක් නෑ ආනාපාන සතිය වැඩිමෙන්ම ස්වභාවයෙන්ම ඒ ප්‍රතිඵලය මధుර වෙනවා. සුකෝචරිය ආරෝගී ආනාපාන සතිය වඩන්නම් කායික වශයෙන්ද නිරෝගී වෙනවා. කායික වශයෙන් නිරෝගී වෙනවා. මානසික වශයෙන් නිරෝගී වෙනවා. එනිසා සිව්විරියව බොහෝම සැපෙන් පවත්වා ගන්න සමත් වෙනවා. සමාරීත සුද්ධ විපස්සනා වඩන යෝගාවචරය බොහෝ කායික වේදනාවන්ටපත් වෙනවා. නමුත් ආනාපාන සතිය වදන යෝගාවචරය කියන කායික වේදනා පවා සංසිඳීමෙන් සාන්ත බවට සපවත් බවටපත් වෙනවා. එවමනක් නෙමෙයි දැන් අද කාලේ බොහෝ යෝගාවචරයෝ පළමුවෙන්ම යනවා ගැඹුරු භාවනාවන් කරන්න. ඒ කියන්නේ කසින භාවනා වැනි දේවල් කරන්න ගිහින් සමහර ඇත්තෝ මානසික දුර්වලතාවන් පවාපත් වෙනවා. ඥාන විභ්‍රාන්ත කියන තත්ත්වයටපත් වෙනවා. ඥාන විභ්‍රාන්ත කියන්නේ භාවනා කරන්න බැරි උමතු බවක් ඇති වෙනවා. නමුත් මේ ආනාපාන සතිය වඩන යෝගාවචරයාට මේ කියන ගැඹුරු කතන භාවනා පව අසුභ භාවනා බව බොහෝම සැපදායකව වඩන්න පුළුවන්. ඒ නිසා තමයි මේක කිව්වේ සුඛෝච විහාරෝ සැප විහරණයක් වෙනවා. ආනාපාන සතිය වඩන යෝගාවචරයාට කවදාකවත්ම බාධාවක් වෙන්නේ නැහැ. හේතුව මේක බොහොම සරලව ඉදිරියට යන භාවනාවක් නිසායි. අනික uppන්න uppන්නේච පාපකේ අකුසලේ ධම්මේ ථානසෝ අන්තර දාපේති රූප සමේති කිව්වේ තමන්ගේ හිතේ පහළ වෙන පහළ වෙන උපක්ලේශ ධර්ම තියෙනවා. ලෝභය, දෝෂය, මෝහය මුල් කොට ඇති නානාවිද උපක්ලේශ ඇති වෙනවා. මොනවද මේ උපක්ලේශ 16ක් තියෙනවනේ. ප්‍රධාන වශයෙන් උපක්ලේශ 16ක් තියෙනවා. මේ අපි ඇඳෙනගෙන තියෙන්නට ඕනේ. අභිජ්ජා ව්‍යාපාද, ක්‍රෝධ උපනාහ, මක්ක පලාස, ඉස්සා මච්චරිය, මායා සාතේය, කම්බ සාරම්භ, මාන අතිමාන, මද අප්‍රමාදේ ඔය දෙක දෙක කීවේ කොටස් 8ක් එතන 16ක් තියෙනවා. අභිඥා ව්‍යාපාද කීවේ දැඩි ලෝභයයි දැඩි ව්‍යාපාදයේ තරහවයි. ක්‍රෝධ උපනා කීවේ නිතර කිපෙන සුළු බවයි වෛර පරිගන්නා බවයි. ඒ කියන්නේ බද්ධ වෛරයක් ඇති කර ගන්නා බවයි. එවාගෙම ඉස්සා මච්චරී කීවේ අනුන්ගේ සැපයට ඊර්ෂ්‍යා කිරීමයි තමන්ගේ සම්ප්‍රසංගවා ගැනීමයි. මායා සාකේය මායා කීවේ තියෙන අගුණ සංගවා ගැනීමයි සාකේය කියන්නේ නැති ගුණ අඟ වීමයි මා <coughs> මායා සාකේය තම්බ සාරම්භ තම්බ කියන්නේ ගුණයට නොනැමෙන දරදඬුකමයි සාරම්භ කියන්නේ එකට එක කිරීමයි පලි ගැනීමයි මාන අතිමාන මානය ඇති කර ගන්නවා පමණක් නෙවෙයි අතිමානයත් ඇති කර ගන්නවා මද ප්‍රමාද එවාගෙම මත් වෙනවා 27 ආකාරයකින් යමකින් මත් වෙනවයි මද ප්‍රමාද කියන්නේ නිතර කුසල් කිරීමේ අමතක වීමක් වෙනවා මෙන්න මේ 16 අභිඥා ව්‍යාපාද ක්‍රෝධ උපනා මක්ක පලාස මක්ක පලාස කිවේ මක්ක කිවේ ಗುಣ මකුකම අනුන්ගෙන් ලද උපකාර සම්පූර්ණයෙන්ම මකා දානවා අකෘතක් වෙනවා එවාගෙම පලාස කියන්නේ අනුන්ගේ ගුණවත් ගුණවතා එක තමා සමකොට හිතෙනවා Tamanට වඩා උසස් ගුණවතෙක් ඉන්න බවක් පිළිගන්නේ නැහැ. ඔය කියන්නේ මේ 16 ආකාර උපක්ලේශ නොයෙක් මුහුණු වරින් ඇලෙලා කුජලයව රවට්ටන ඒවා උපක්ලේශයන් දෙන්න දෙන්නේ මේ ආනාපාන සතිය වඩනකොටමක් නිසාද ආනාපාන සතිය වඩන්න එළඹ සිටි සිහියෙන් ඉන්නවා. තමන්ගේ සිහිය මනවින් අවදීන් තියෙන නිසා උපක්ලේශ හිතේ පහළ වෙන්නේ ඉඩක් නැහැ. ඒවා දුරින්ම දුර වෙනවා ඈත් වෙනවා. ඊළඟට ආනාපාන සතිය වැඩිීමේ සතිපට්ඨාන හතර වැඩෙනවා. ආනාපාන සතියේ කායානුපස්සන සතිපට්ඨානය. කායානුපස්සන සතිපට්ඨාන වශයෙන් ආස්වාස ප්‍රස්වාස ආරමුණේ සිහිය පිහිටුවාගෙන ඉන්නකොට එහිලා පවතින සෝමනස්ස වේදනාව. ඒ සෝමනස්ස වේදනාව ඒ සතිපට්ඨාන සිහියෙන් සංප්‍රයුක්ත නිසා ඒක වේදනානුපස්සන වෙනවා. එවැගේම ඒ වඩන කුසල් සිත සිහියෙන් යුක්ත නිසා එතෙන්දී චිත්තානුපස්සනා සතිපට්ඨානයේද වැඩෙනවා. ඒ කුසාසිතේ තියෙන ඉතිරි ඡායසුක ධර්ම සියල්ල මේ සහය සතියේ සමන්විත බැවින් මිශ්‍ර බැවින් සම්ප්‍රයුක්ත බැවින් ඒවා ධම්මානුපස්සනා වෙනවා. මේ නිසා ආනාපාන සති කියන කායානුපස්සනා වඩනකොට සතිපට්ඨාන හතර මෙතන වැඩෙනවා. සතිපට්ඨාන හතර වැඩෙනකොට සම්‍යක් ප්‍රදාන් වීර්ය හතරක් වැඩෙනවා. ඉන් ඒ වගේම 이르දි ප්‍රාදාතනත් වැඩෙනවා. ඉන්ද්‍රිය ධර්ම පහමත් වැඩෙනවා. බල ධර්ම පහමත් වැඩෙනවා. මෙතන කියුණා කෙලිම බොජ්ජංග වැඩෙන හැටි. ආනාපාන සතිය වැඩිම සති සම්බොජ්ජංගේ වැඩිමක්. එහිදී පවතිනා වූ අමෝහේවත් ප්‍රඥාව ධම්මේචේ සම්බොජ්ජංගේ. එහිදී තියෙන වීරිය විරිය සම්බොජ්ජංගේ. එහිදී තියෙන ප්‍රීතිය ප්‍රීති සම්බොජ්ජංගේ. ඒ සිතේ පහළ වෙන කාය පස්සද්ධි, චිත්ත පස්සද්ධි දෙක පස්සද්ධි සම්බොජ්ජංගය. ඒ සිතේ තියෙන එකඟත්වයේ සමාධි සම්බොජ්ජංගය. ඒ සිතේ සමවාහිත බව උපේක්ඛා සම්බොජ්ජංගය. සමවාහිත කියන්නේ මෙතන වේදනා උපේක්ඛාව නෙමෙයි. මෙතන බොජ්ජංග උපේක්ඛාව කියන්නේ තමාගේ ඊ타මාත්ම ප්‍රියමනාප පුජ්‍යලයන් ගැනවත් ප්‍රියමනාප පරිස්කාර දේකුල ගැනවත් තමන්ගේ හිතේ ඇලීමක් ගැඳීමක් නැහැ මදහත් බව. ඕකට කියන්නේ తත්‍ර මජ්ජත්තාව කියලා. මේ කියන බොජ්ජංග හතම වැඩෙනවා. එපමණක් නෙමෙයි ආනාපාන සතිය වඩන්නාගේ సంతානේ ආර්ය අෂ්ටාංග මාර්ගයත් වැඩෙනවා. ආනාපාන සතිය වැඩීමෙන් සම්මා සතිය පිරෙනවා. සම්මා සතිය එකම ඔය සම්මා දිට්ඨිය කියන ප්‍රඥාව වැඩෙනවා. ඒ වගේම සම්මා සංකල්පනා වැඩෙනවා. ඒ වගේම සම්මා වායාම වැඩෙනවා. සම්මා සමාධිය වැඩෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව කියන සීලේත අංග තුනද තයින් පිරිසුදු වෙනවා. නිසා මේ ආනාපාන සතිය වැඩීමෙන් ආනාපාන සතියේ පමණක් නෙමෙයි බෝධිපාක්ෂික ධර්ම 37ම වැඩෙනවා පිරෙනවා. බෝධිපාක්ෂ ධර්ම 7 37 වැඩිම නිසා මොකද වෙන්නේ? තමන්ගේ సంతානයෙහි අර බෝධිපාක් ධර්මයන් වැඩිමෙන් ඇතිවෙන ආબોධය නිසා විදර්ශනා ඥාන සම්පූර්ණ වීගෙන ගිහිල්ලා සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන ආර්ය මාර්ගඵලානුක්‍රමයෙන් රහත් බෝධි පසේ බෝධි අபிසම්බෝධියයි පැතු බෝධියකින් අමා මහ නිවන සාක්ෂාත් වෙනවා දැන් අපි සලකා බලමු කොහොමද මේක වෙන්නේ කියලා. දැන් අපි ආනාපාන සතිය වඩනකොට තනක් නියම කරගන්නවා. අරඤ්‍යගතෝ, රුක්කමූලගතෝ, ශුඤ්ඤාගාරගතෝ කියන තුනක් තියෙනවානේ. ඒ කියන්නේ මනුෂ්‍ය වාසයෙන් බඹ 500ක් දුර පිහිටි ආරණ්‍යයක්. ඒක ඉතින් භික්ෂුන් වහන්සේලාට තමයි පුළුවන්. රුක්කමූලගතෝ කියන්නේ සතුන්ගෙන් බාධාාවක් නැති විවේක තැනක පිහිටි ගස් මුලක් ඇසුරු කරගන්නවා. එතනත් බොහොම වාතාශ්‍රයේ පිරිසුදු නිසා සමාධි කරගන්න ලේසි. ශුන්‍යාගාරගතෝ කියන්නේ ජන සංචාරයෙන් තොර වූ අනුන්ගේ කතාබස් ඇහෙන්ද පේන්න දැනෙන්නේ නැති විවේක තනක් වෙන් කරගන්නවා. දැන් මේ හේනේගම භාවනා මධ්‍යස්ථානයේ ශුන්‍යාගාරය. යන්නේන බස් වාහනවල සද්දපා බොහොම අඩුයි. මිනිස්යාගේ බාහිර කටහඬ අඩුයි. කුරුල්ලන්ගේ කොබෙයියන්ගේ සතුන්ගේ අඬ බාධාාවක් නැහැ. ඒක අහසේ පාවෙන මේ උස හුලං රැල්ලේ සද්ද වාගේ තමයි ගණන් ගන්නෙ නෑ. මිනිස්යන් මේ කතා නැහැනෝ නම් එතන ශූන්‍යාගාරයක් නෙවෙයි. දැන් මෙතන 200ක් ඉන්නවා එක්කෙනෙක්වත් කිඹුමක් කරින තරම්වත් සද්දයක් නැත්නම් එතනත් බොහොම හොඳ ශූන්‍යාගාරයක්. දැන් අපි මේ පුහුණු වීම වශයෙන් පෙරහුරුවයි ලබන්නේ නිසා ත්‍රිසක් මැද්දේ ඉන්නකොට සුළු සුළු බාධාවල් ආවත් ඒවා ගණන් ගන්නේ නැහැ. ඒවා ඔක්කොම තමන්ගේ ජීවණයට උපකාර කරගන්නවා. ඉවසීම දිනු කර ගන්නවා. ඊළඟට මේ ශූන්‍යාගාරයකට විවේක ස්ථානයකට වී නැගිනිර බලාගෙන වාඩි වෙනවා. නැගිනිර බලා ගන්න නොහැකි නම් උතුරු දිශා බලා ගන්නවා. මේක තමයි දිශා වශයෙන් බලන් උපදෙස් දීලා තියෙන පූර්වාචාර්යයන් වහන්සේලා. අපේ බුදුරජාණන් වහන්සේ හැම විටම වාඩි වෙන්නේ නැගිනිර බලාගෙනයි. නැගිනිරට ගෞරව කිරීමක් නෙමෙයි නැගිනිර කියන්නේ ආලෝකයේ උදා වෙන දිශාවයි. භාවනාවෙන් උතුම් ආලෝකයක් අපට ලැබෙන්න තියෙනවා සමාධි ආලෝකේ සහ ප්‍රඥා ආලෝකේ. එනිසා ආලෝකයේ උදාවන උදාගිර දිශාවට හැරිලා ඒ දිශාවට වාඩිලා ඉන්නකොට බොහොම පහසුවෙන් හිතේ සමාධිය උපදවා ගන්න පුළුවන් නිසායි නැගෙනට බලාගෙන වාඩි වෙන්න කියයි. එසේ නැත්නම් උතුරු දිශාව. අනිත් දිශාවකට ආදේශයෙන් වාඩි වුණා කියලා ඒක පාපයක් නෙමෙයි. නමුත් තනියෙන් වාඩි වෙනකොට නැගිටින දිසා වාඩි බලා වාඩි වීම වැදගත් වෙනවා. එසේ වාඩි වෙනකොට නිසීදකී පල්ලංකං ආභුජිත්වා උජුං කායම් පනිදාය. වාඩි වීමේ ඉරියව්ව තමයි උඩුකය කලින් තබා ගැනීම පරියංකය බැඳගෙන. මේ පරියංක ක්‍රම කීපයක් තියෙනවා. පරියංක ක්‍රම වලින් බොහොම සරල පරියංක ක්‍රමයකට කියන සුඛාසනය කියලා. ඒ කියන්නේ මේ එක පයක් පමණක් තලගැවුඩ කියා ගන්නවා අනිත් මේ පරියංකේ වගේම වාඩිලා ඉන්නවා. ඒක සාමාන්‍යයෙන් පිරිමි පස්සේදයි බුදුරජාන් වහන්සේත් අනිත් මේ යෝගීවරුත් උපදෙස් දෙන්නේ. තව තියෙනවා පద్මාසනය. ඒක හැමෝටම අපහසු වෙන්න පුළුවන්. කුඩා කාලේ පටන් පුරුදු අයට පුළුවනි. අනික තමයි සිද්ධාසනය. සිද්ධාසනය කියන්නේ දෙපය පළල් කරලා කකුලෙන් කකුල කෙන්ඩෙන් කෙන්ඩ තවරෙන්නේ නැති හැටියට තබා ගන්නවා. එතකොට මුළු කලව දෙපැත්තෙම පොළොවට සමාන්තර වෙ හේතු වෙලා තියෙනකොට ඇඟ සරලයි. බර අඩුයි. හොඳට උඩුකය කෙලින් තබා ගන්න පුළුවන්. ඒකත් පුරුෂ පක්ෂයටයි. කාන්තා පක්ෂයේ නියමිත ආසන දෙකක් තියෙනවා වජ්‍රාසනය සහ අර්ධ පරියංකය කියලා. වජ්‍රාසනය කියන්නේ දන ගාගෙන වාඩි වෙලා විලිමු දෙක දෙපැත්තට පළල් කරලා ඒ උඩ වාඩි වෙනවා. එතකොට උඩුකය හොඳට කෙලින් තබා ගන්න පුළුවන් ඒක මව්වරුන්ට බොහොම පහසුයි. පුරුෂ පක්ෂයෙන්වත් ඒක කරන්න පුළුවනි. අර්ධ පාරියංකේ කියන්නේ එක පැත්තකට දෙපාය නමාගෙන වාඩි වෙන්නේ නැති. බොහෝසෙන් මව්වරුවේදීට වාඩි වෙනවා. මේ වාඩි වීමේ අවශ්‍යතාව උඩුකය කෙලින් තබා ගැනීමයි. සමාත වයෝ වෘද්ධයන්ට හේතු වෙන්නේ නැතුව බැරි වෙනවා. ධනිස් වේදන නිසා. ඒ මායතේ අංග තුනක හතරක උසේ මෙට්ටයක් කියන්නේ තද ආසනයක් තියාගන්නකොට දන දෙක වේදනා නැතුව තබා ගන්න පුළුවනි. අන්නේ විදිහේ උඩුකය කෙලින් තබා ගැනීම මේ ප්‍රත්‍යාවශ්‍යයි. වෙනත් භාවනාවන්ට වඩා ආනාපාන සතිය සඳහා මේ ඉරියව්ව නියම කරලා තියෙනවා. ආනාපාන සතියෙහි ස්වභාවයේ පටන් ගැනීමේදී හුස්ම රැල්ල ඕලාරිකව තිබුණත් හුස්ම රැල්ලකදී සිහි පිහිටුවාගෙන පයක් හමාරක් ඉන්නකොට හුස්ම රැල්ල සාන්ත වෙනවා. ඉතින් උඩුකය <clears throat> කැලින් නොතිබුණා නම් බෙල්ල පිටකොන්ද ඇදට තිබුණා නම් හුස්ම රැල්ල දැනෙන්නේ නැති වෙනවා. මේ දැනෙන්නේ නැතිවීමට හේතු වෙන නිසා තමයි උඩුකය කෙලින් තබා ගන්න අවසර දීලා තියෙන්නේ බුද්ධ වචනේ. එපමණක් නෙමෙයි උඩුකය කෙලින් තබා ගැනීමේදී මොළයේ දක්වා ගලාගෙන යන ලේ ධාරාව පහසුවෙන් ගමන් කරනවා. අපේ හිත වැඩ කරන මොලේ සම්බන්ධ වැසියුම් කේශනාලිකාවන් නිසිසේ ලේ ධාතුව ගලාගෙන යනවා නම් වේග වේගින් මනස අසුරවන්න සිහිය පිහිටුවා ගන්න ලේසි වෙනවා. ඒ නිසා උඩුකය කෙලින් තබා ගැනීම සුදුසුයි. අනෙක් කාණේ තමයි උඩුකය කෙලින් නොතබා ගත්තොත් අපේ පිටකොඳු යටතේ එළියේ තියෙනවා කටු 18ක්. ඔය කටු 18 දෙපැත්තට තියෙන කියක් දැටි වාගේ කටු ඒවා අපේ කොන්ද ඩිංගක් ඇද වෙලා තියෙනවා නම් මාංශ පේශි වල තෙරපීමෙන් වේදනාව කරනවා. වේදනාව කිරීම නිසා වැඩි වෙලාවක් ඉන්න බෑ හෙල්ලෙන්නේ නැතුව. පිටකොන්ද කෙලින් තිනකොට කටු පෙළි දෙපැත්තේ තියෙන දැටි මාංශ පේශි වල තෙරපෙන්නේ නැති නිසා වේදනාව නොවේ බොහෝ වේලාවක් පහසුවෙන් ඉන්න පුළුවන් වෙනවා. එනිසා මේ ආනාපාන සතිය වැනි සමාධි භාවනාවක් කරනකොට වේදනාව විඳ විඳින්නේ සුදුසු නැහැ. වේදනා විඳින්මින් ඉන්නකොට සමාධි කරගන්න බෑ. ඒ නිසා තමයි උඩුකය කෙලෙන් තබා ගන්න බුදුරජාණන් වහන්සේම උපදෙස් දීලා තියෙන්නේ. එසේ උඩුකය කෙලින් තබාගෙන දෙල්ලත් කෙලින් තබාගෙන නාසිකාග කෙරෙහි සිහි පිහිටුවා ගන්නවා. ඒකයි පරිමුඛන් සතින් උපක්කපෙත්වා කියලා වදාලේ. තමන්ගේ සිහියේ නාසිකා දොරටුවට අභිමුඛව පිහිටුවා ගන්න. නාසිකා දොරටුෙහි හිත රඳවා ගන්නවා නෙමෙයි. එතන අභිමුඛව සිහිය පිහිටුවා ගන්නවා. <coughs> දොරටු පාලනයේ දොනක් දිහා බලන ඉන්නේ නැහැ. දොරෙන් ඇතුල් වෙන පුරුෂයන් ගැන පරීක්ෂා කරන්නේ. ඒ වාගේ නාසිකා දොරටුව තමන්ගේ ඉම හැටියට තියාගෙන ඇතුල් වෙන පිටේන හුස්ම රැල්ල බලා ගැනීම සඳහා සිහිය පිහිටුවා ගැනීමයි පරිමුඛං සතින් උපත්ති පෙත්වා. ඊළාට සෝ සතෝ වාසසති සතෝ පස්සසති සිහියෙන්ම ආස්වාස ගන්නවා සිහියෙන්ම ප්‍රස්වාස කරනවා මේ ආස්වාස ප්‍රස්වාස ගැනීමේදී ඕනෑකමින් ගන්නෙ නෑ. ස්වභාවයෙන්ම හුස්ම ගන්න හැටියට ගැනෙන්න අරින්නට ඕනේ. Tamande තියෙන්නේ ඒ හුස්ම රැල්ල ඇතුල් වීම පිටවීම අවස්ථා දෙකේදී සතෝකාරී වීමයි. සතෝකාරී වෙනවා කියන්නේ හිත වෙන අතකට යා නොදී හුස්ම රැල්ලේ කෙරීම සිහිය පිහිටුවාගෙන බලා සිටීමයි. නාසිකා දොරටුව දිහා බලාගෙන ඉන්නවා නෙමෙයි ඇතුල් වෙන පිට වෙන හුස්ම රැල්ල දුන්සෙලුවක් වාගේ ඇතුල් වෙන පිට වෙන ඇති හිතින් බලාගෙන ඉන්නවා. නාසිකාදොරටුවෙන් ඇතුළට හිත යවන්නේ නැහැ. නාසිකාදොරටුවෙන් ඈතට පිටකට හිත යවන්නේ නැහැ. නාසිකාදොරටුව සමීපයේම සිහිය පිහිටුවාගෙන හුස්ම රැල්ල කෙරෙහි අවධානයෙන් සිහියෙන් බලාගෙන ඉන්න අවදී. ඒ බලාගෙන ඉඳීමේ පහසුව පිණිස పూర్ව ආචාර්යයන් වහන්සේලා උපදෙස් දීලා තියෙනවා ගණනා කියන පිළිවෙත. ගණන් කිරීම ඒ විසුද්ධි මාර්ගයෙහිත් වෙනත් අර්ථ කතාවලත් විශේෂයෙන් ගිනිආර්ථ කතාවෙත් ඔය ගණන් කිරීම එක ක්‍රමයකට උගන්වනවා. ඒක බොහොම කෙටි කෙටි වෙලාවකින් වෙනස් වෙන නිසා සමහර යෝගාවචරයන් අපහසුයි. ඒ උගන්වනවා ඇතුළට ගන්න හුස්ම එකයි පිට වෙන හුස්ම දෙකයි අයත් ගන්නකොට තුනයි පිටකවට හතරයි ඔහොම මාර වෙනවා නිතරම. නමුත් ඒක සමහර යෝගාවචරයන් අපහසුයි. එනිසා මෑත භාගයේ බුරුම රටේ මෝලමියෙන් පහ අවභාවනා මධ්‍යස්ථානාධිපති ස්වාමින් වහන්සේ තමන්ගේ අත්දැකීමත් එක්ක උපදෙස් දෙනවා සරල ක්‍රමයක්. අතුවට ගන්න හුස්ම රැල්ල ආස්වාස එකයි කියලා හිතෙනවා පිටිකන හුස්ම රැල්ල ප්‍රස්වාස එකයි කියලා හිතෙනවා දෙකම එකයි කියලා හිතෙනවා. ඊළඟට ආස්වාස දෙකයි ප්‍රස්වාස දෙකයි. ඊළඟට ආස්වාස තුනයි ප්‍රස්වාස තුනයි. ඔහොම ගිහිල්ලා අට දක්වා පමණක් යනවා. අපි ඇව මොකද අටින් නවත්තන්නේ 10ක් 17ක් නැද්ද කියලා. ඒ ස්වාමීන් වහන්සේකෝ අපි මේ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වර්ණ නිසා ඒක සිහිවත් වෙන්න අටින් නවත්තනවා කියලා මට දක් නැහැ. බුද්ධ වචනේ උපදේශ කියන්නේ එක්කෝ පහ දක්වා ගිහින් නවත්තනවා නැත්නම් 6 දක්වා නැත්නම් 7 දක්වා නැත්නම් 8 දක්වා නැත්නම් 10 දක්වා. 10ට වඩා ඉහළට ගණන් ගෙනියන්නේ නැහැ. පහට වඩා අඩුවෙන් ගණන නවත්තන්නේ නැහැ. එතකොට මේ මධ්‍යම නිසා අට දක්වා ගණන් කිරීම කිසි වරදක් නැහැ. එතකොට මේ ක්‍රමයට ගණන මෙනෙහි කරනවා. ගණන් මෙනෙහි කරන්නේ කිසිවක් වෙනස නෙමෙයි. හිත යහා මෙහා දුවන ගමන් නවත්වන්නටයි. බොහෝ සෙයින් හිත නිතර නිතර වෙන වෙන අරමුණු සොය සොයා දුවන සිතක්. උපමාවක් කියනවා පින්නතුන් දන්නව වනාන්තරයේම ඉපදිලා වනාන්තරයේම තමන්ගේ මව් දිනගේ කිරි බීලා බීලා හැදිලා වැඩිලා කුළු වස්සෙකු ඉන්නවා. මේ කුළු වස්සා හොඳට වැඩිලා ඉන්නවා. ඕ දුවනවා පණිනවා. ඉතින් මේ වස්සාව මෙල්ල කරගන්න මේචල් කරගන්න කැමැති ගෝපාලෙක් මොකද කරන්නේ? මන්දක් දාලා මේ වස්ස අල්ලගෙන දිගය කමයක ඕට දුවන්න තරම් ඉඳ තියෙන කමයක බැඳලා ලෝකෝ ශක්තිමත් කණුවක බැඳලා දානවා. දැන් මේ වහු පැටියා බොහොම දඟලන වහු පැටියා දුවලා දුවලා දුවලා මේ කනුව වටේම කැරග කැර ගිහිල්ලා බෙල්ල තද වෙනකම්ම දුවනවා. අන්තිමේදී කනුව වටේ ඔහුට බෙල ඒ කටලෙච්චේ අණුව ලැහා ගන්න බැරි නිසා ඔහු එතන ගැතිර ගන්නවා. ගැතිර ගත්තා මේ ගෝපාලලා දින කීපයක් ඔහුට කන්න බොන්න නොදී ඉන්නවා. කන්න බොන්න නොදී ඉඳලා ඔහු හැටි වැටිලා බොහොම මෙහෙසටපත් වුණා මලාකණු නිකුණාට පස්සේ ගිහිල්ලා අල්ලා ගන්නවා. අල්ලාගෙන නාහේ විදලා ඔහුට නිසි හැටියට කඩන්න බැරි හැටියට මන් දෙකෙන් බෙල්ලට දාලා මෙල්ල කරනවා. ඊට පස්සේ දින ගණනාවක් අඩුවෙන් කණ්ඩ බොණ්ඩ දීලා තමයි මේ වස්සා මෙල්ල කරගන්නේ. අන්තිමේදී ඒ වස්සගෙන් බොහොම වැඩ ගන්නවා. කරත් වල බඩු වැඩ ගන්නවා. සීසෑමට යොදා ගන්නවා. කොළ මඩවන්න යොදා ගන්නවා. රාජේම තමයි කවලම් යන්න යොදා ගන්නවා. පිටදුවද නැගලා යන්නත් පුරුදු කරගන්නවා මේ විදිහට මේ වසුපැටියා මෙල්ල කරගත්තන් පස්සේ බොහෝ වැඩ ගන්නවා. ඒ වගේ තමයි දීර්ඝ කාලයක් මේ සතුටින් ගන්න අරමුණු වලම රස විඳ විඳලා විඳලා විඳලා කුළු බවටපත් වූ මේ සිත. මේක දමනය කරගන්න එක එකපාරට පුළුවන් කමක් නෙමෙයි. බොහොම දුෂ්කරයි. ඒ නිසා මෙතන උපදෙස් දෙනවා දිගයත් යොදකින් යොදකින් මේක අල්ලා ගන්න කියලා. දිගයත් යොත තමයි මේ ආස්වාද ප්‍රස්වාස ආරමුණ. ශක්තිමත් කණුවක බඳින්න කියනවා. ශක්තිමත් කණුව තමයි සිහිය. සිහිය නැමැති ශක්තිමත් කණුවේ බැඳහම මේ කුළු අස්සාවැනි දුවන පයන හිත ඉතින් එහා මෙහා දුවලා දුවලා දුවලා ගිහලා අන්තිමේදී මේ හුස්ම රැල්ලෙන් පිට යන්න තැනක් නැති නිසා වෙලා මෙතනම රැඳෙනවා නවතිනවා හති වැටෙනවා ඊට පස්සේ මේ යෝගාවචරය වැඩි වෙලාවක් ඒ සිහිය පිහිටුවා ගන්නවා අර වහු පැටියට කන්න බොන්න නොදී ඉන්නවා වගේ වෙන වෙන අරමුණු ඔස්සේ දුවන්න නොදී මෙහිම යොදාගෙන ඉන්නවා. මේ ආස්වාස ප්‍රස්වාස අරමුණේම යොදාගෙන ඉන්නවා පෑ ගණන්. එසේ වැඩි වේලාවක් තිස්සේම හිතට වෙන අරමුණට යන්නේ නොදී මන අසීමේක බැඳගෙන ඉන්නකොට අන්තිමේදී මේ සිතට ලොකු රසයක් ඇති වෙනවා. අර දුවන පයින් කාලේ ලැබෙච්ච රස වාගේ නෙමෙයි බොහොම निराமிස ශාන්ත සැපයක් මේ මනසට ඇති වෙනවා. ඒ ඇති උනේ මේ සිත එක්තම් කොට සබා ගැනීම හේතුව නිසායි. මේකෙන උපමාව තමයි අර්ථ කතාවල හඳුන්වන්නේ සිත දමනය කර ගැනීමට. ඉතින් මේ ආනාපාන සතිය වඩන යෝගාවචරයා අති උදෑසන සඳහන් කළාසේම මුලින්ම තමන්ගේ සීලය පිරිසුදු කර ගන්නවා. ඊළඟට තමන් සුදුසු ආසනයේ වාඩි වෙලා භාවනා පූර්ව කෘත්‍යය සම්පූර්ණ කරනවා. බුද්ධ ධම්ම සංඝ රත්නත්‍රේ තහ ආචාර්යයන් වහන්සේගේ ජීවිතය පූජා කරනවා. රත්නත්‍රයේ ජීවිතේ පූජා කිරීමෙන් තමන්ගේ సంతානේ රත්නත්‍රයේ පූජා වූ බැවින් බයක් ඇති ගැනීමක් නැතුව භාවනා කරන්න ශක්තිය ලැබෙනවා. ගුරුතුමන්ගේ ජීවිතේ පූජා කිරීමෙන් නිසි ආවාද අනුශාසනා කලත වේලාට ලැබෙනවා. එනිසා ඒක මහා උපකාරී වෙනවා. ඊළාට බුදු ගුණ මෛත්‍රී අසුබ මරණ සතියේ ටික වේලාවක් ආවර්ජන කරනවා. බුදු ගුණ මානසිකාරය කරන්නා වූ තැනැත්තාට කවදාකවත්ම භාවනා කිරීම එපා වෙන්නේ නැහැ. තමන්ගේ ශ්‍රද්ධා, ඉන්ද්‍රිය ශ්‍රද්ධා බලය ශක්තිමත් වෙනවා. මෛත්‍රී වඩන තැනැත්තාට බාහිර උපද්දර වෙන්නේ නැහැ. මිනිස්යන්ගෙන් අමනුෂ්‍යයන්ගෙන් පීඩාවක් එන්නේ නැහැ. එයින් ආරක්ෂාව සැලසෙනවා. පිළිකුල් භාවනා වැඩි වීම නිසා තමන්ගේ ශරීරය ගැන පවා පිළිකුල ඇතිව බැවින් කාගයක් එන්නේ නැහැ. ආසාවක් එන්නේ කාමච්ඡන්දේ යටපත් වෙනවා. මරණ සතිය වැඩි වීම නිසා යෝගාවචරයාට ප්‍රමාදයක් ඇති වෙන්නේ දැන් කල යුතු දේ හෙටට කල් දාන්නේ නැහැ. එනිසා කල යුතු යහපත් පිළිවෙත් පමා නොකර දිනු කර ගන්න අප්‍රමාද ගුණේ වැඩෙනවා. මෙන්න මේ කාණා හතර තමයි මුලින් භාවනා පූර්ව කෘතියට භාවිතා කරන්නේ. ඊළඟට දැන් මේ භාවනා කරන යෝගාවචරය ආස්වාස ප්‍රස්වාස අරමුණේ කෙරෙහි අර මුලින් සඳහන් කළාසෙම සිහිය පිහිටුවා ගන්නවා. සිහිය පිහිටුවාගෙන මෙනෙහි කිරීමේදී අර මුලින්ම ගණන මෙනෙහි කරනවා ඊට පස්සේ හිතේ ආමියා දුවන් නැති හැටියට ගණන හරියට වටහා ගන්න පුළුවන් වුණා නම් පැටලෙන්නේ නැතුව ඊට පස්සේ ගණන් නවත්වනවා. නවත්වලා හුස්ම රැල්ලේ මුලැමැදාග පේන හැටියට ආශ්වාස ප්‍රශ්වාස වචනේම මෙනෙහි කරමින් සිහිය පිහිටුවා ගන්නවා. සමහර යෝගාවචරෝ මේ ආශ්වාසයේ මුල හොයන්න යනවා. පටන් ගැනීම නාසිකා දොරටුව මැද හෘදයේ අග නාභිය කියලා හොයන්න යනවා. පිට වෙන හුස්ම දැල්ලේ මුල නාභිය මැද හෘදය අගනාසික ආදරට හොම හොයන්නේ නැතුවට හිත වික්ෂේප වෙනවා. බුද්ධ වචනේ සඳහන් වන එසේ නොකළ යුතුයි. මුලමඳාගය බලනවා කියන එකේ අදහස නාසිකා දොරටු සමීපයේම හුස්ම රැල්ලේ පටන් ගැනීම පැවැත්ම නිමවීම කියන අවස්ථා තුනයි බලන්නේ. ඇතුල් වීම පිටවීමේ ශරීර අභ්‍යන්තරයට යනවා හෝ පිට වෙනවා නෙමෙයි. නාසිකා දොරටුවේම ආශ්වාස හුස්ම රැල්ල නම් ආශ්වාස හුස්ම රැල්ල ගැනීම ආරම්භයේ Taman හොඳට සිහියෙන් බලාගෙන ඉන්නවා. ගනිමින් ඉන්නවක් අවස්ථාවක් බලාගෙන ඉන්නවා. හුස්ම රැල්ල අරගෙන අවසන් වීමත් බලනවා. කියන්නේ මේ දැකීම සඳහා සිහිය පිටවා ගන්නව ආශ්වාස ආශ්වාස ආශ්වාස කියලා හිතාගෙන. ප්‍රශ්වාසයේත් එහෙමයි. මේම තුන් අවස්ථා බැලීමද කියනවා සබ්බ කාය පරිසංවේදී අසසිස්සාමි පසසිස්සාමි තිසික්කති කියලා. ඒ කියන්නේ මුළු ආශ්වාස ප්‍රශ්වාස අතරක් නෑර හොඳින් බලාගෙන ඉන්න. ඊට කලින් තමයි දිග හුස්ම කැටි හුස්ම වටහාගෙන භාවනා කෙලේ. මේ විදිහට හුස්ම රැල්ලේ මුලැමැදාග පේන හැටියට සිහිය හොඳින් පවත්වාගෙන ටික වේලාවක් යනකොට තමයි පස්සම්බයං කාය සංකාරං අසසිස්සාමි පස්සසිස්සාමි කියන අවස්ථාව ලැබෙන්නේ. ඒ කියන්නේ හුස්ම රැල්ල සංසිඳි සංසිඳි යන්න පටන් ගන්නවා. ඔය සංසිඳි සංසිඳි යන්නේ නිකන් නෙමෙයි හුස්ම අඩු වෙනවා නෙමෙයි හිත සාන්ත වීමයි. හිත සාන්ත වෙනකොට හිත නිසා උපදින හුස්ම රැල්ල සාන්ත වෙනවා. මේ හුස්ම රැල්ල උපදින්නේ නිකන් නෙමෙයි හිත තියෙන නිසායි. මල කඳට හුස්ම නැහැනේ හිතක් නැති නිසා. මේ අපේ సంతාන හුස්ම වැඩ කරන්නේ හිතට අනුවයි. හිත මහන්සි නම් හුස්ම රැල්ල බොහොම වේගෙන් වැඩ කරනවා. හිත සාන්ත නම් හුස්ම රැල්ලත් සාන්ත වෙනවා. ඒකයි මේ தত্ত্বය. එනිසා ආස්වාස ප්‍රස්වාස අරමුණේ මෙහෙම සිහිය පිහිටුවාගෙන මුලැඳාග පේන හැටියට මනස සිහියෙන් හුස්ම රැල්ල කෙරේ පිහිටුවාගෙන ඉන්නකොට තමයි පරිකාරම නිමිත්ත, උග්ගා නිමිත්ත, ප්‍රතිභාග නිමිත්ත කියන අවස්ථාවන් ලැබෙන්නේ. ওই අවස්ථාවන් ලැබෙනකොට තමයි මේ ආස්වාස ප්‍රස්වාස සංසිඳි සංසිඳි යන්නේ. පරිකාරම නිමිත්ත කියන්නේ තමන්ගේ මුහුණ ඉදිරියේ මේ දුම වාගේ සුදු ආලෝකයක් එනවා. ඊළඟට උග්ගාණිමෙත් ඊට වඩා ප්‍රභා ඊට වඩා පැහැදිලි පාවෙමි පාවෙමි උස්වමි පාත්මි තේන පුළුන් ගොඩක් වාගේ නැත්තම් සුදු වලාකුළු ගොඩක් වාගේ පේන්න පටන් ගන්නවා ඒ වෙලාවේ ගතේ බොහොම සංකීර්ණලා හිරි වැටෙනවා වාගේ දැනෙනවා ඒවා ගැන හිතන්නේ නැහැ ඒ අවස්ථාවට කියනවා පරිකාරම සමාධි කියලා පරිකාරම සමාධි කියන්නේ මූලික සමාධියයි ඒ උග්ගා නිමිත්ත අවස්ථාවත් ඉක්මවලා තවත් දුරට හුස්ම ගැන සාන්තව පවත්න හුස්ම ගැන බලාන බලාන යනකොට ඊට වඩා බොහොම ප්‍රභාස්වර දීප්තිමත් ආලෝක පහළ වෙනවා. ඒවා යහා මහා පාවෙන්නේ නැහැ. හඳාලෝකේ වාගේ දේලිය වාගේ බොහොම ප්‍රභාස්වරව දැනෙන්න පුළුවන් බොහෝ දෙනාට. තම තමන්ගේ සංඥාව අනුව වර්ණයේ සුළු වෙනස්කම් ඇති වෙන්න පුළුවන් සමහරුන්ගේ දම් පාට සමහරුන්ගේ කහ පාට උමත් ඇති වෙනවා. එමෙ හිත හිතා ඉඳ අවශ්‍ය නැහැ. හුස්ම රැල්ලේ නියම පාද සුදු පාටයි. අපට ඇහැට පේන්නේ නැත්තේ හුස්ම රැල්ලේ රූප කලාප විසිරි විසිරි පවත්නා නිසායි. නමුත් ඒකේ වර්ණයේ සුදු පාටයි නියම වර්ණය නම් සුදට තමයි ප්‍රතිභාග නිමිත්ත පේන්නේ. ඉතින් මේ ප්‍රතිභාග නිමිත්ත එනකොට පුදුමාකාරය ප්‍රීතියක්, පස්සද්ධියක්, සැපයක් දැනෙනවා. ඒව ගැන හිත හිතා ඉන්නේ නැහැ. ඒ වෙලාවේදී තමන්ගේ හිතේ ඇති වෙන සමාධි ශක්තියක් ඒ වෙලාවේදී නීවරණ පහ යටපත් වෙනවා. ධානාංග පහ ශක්තිමත් වෙනවා. ඒ සමාධියද කියන්නේ උපචාර සමාධිය ඔය උපචාර සමාධිය ලබාගත් යෝගාවචරය ඒ ගැන ඇලෙන්නේ බැඳෙන්නේ නැතුව ඉන්නට ඕනේ. බොහෝ දෙනා ඔක දිහා හිතින් බලනකොට නැති වෙනවා. එහෙම වරක් දෙකක් තුනක් සිදු වෙන්න පුළුවන්. නමුත් තමා හිතා ගන්නට ඕනේ දිහා බල බලා ඉඳ නෙමෙයි ඕනේ ඒ අරමුණු තුලින් ආස්වාස ප්‍රස්වාස හුස්ම රැල්ල පවත්න ඇති සියුම් බලාගෙන ඉඳීමයි. එහෙම ටික වේලාවක් යනකොට එකපාරට දියේ ගිනෙන්න වගේ ඒ ප්‍රතිභාග නිමිත්තට සිත බැඳී ගන්නවා. ඒකට කියනවා අර්පණාව කියලා. ඒක එක චිත්තක්ෂණයයි. වැඩි වෙලානේ එක චිත්තක්ෂණයෙන් අයමත් හිත අවදි වෙනවා. පළමු කොට ධානයක් ලැබෙන එකනට ලැබෙන එක චිත්තක්ෂණයේ අර මාර්ගසිත වගේ තමයි. හැබැයි නැගිටින්නේ නැතුව, ආහාරින්නේ නැතුව, ඇඟ හොල්ලන්නේ නැතුව අයමත් අස්වාස ප්‍රස්වාස ආරමුණියා යොමු වෙලා ඉන්නකොට අයමත් ඒ ආලෝකය පහළ වෙනවා. මේම පහළ වෙලා නැවත නැවත ඒක ස්ථාවර කරගන්න අධිෂ්ඨාන කරන්නට ඕනේ. මේ ප්‍රතිභාග නිමිත්ත ආලෝකයේ විනාඩි 10ක් පවතීවා, 20ක් පවතීවා, 30ක් පවතීවා, විනාඩි 45ක් පවතීවා, 5ක් පවතීවා ඔහොම දික් කරගන්නට ඕනේ කාලේ. එතකොට මේක නොනැති පුදුමාකාර සාන්ත ස්වභාවයකින් හිත ඉදිරියේ මූණ ඉදිරියේ පවතිනවා. සමාන කෙනෙකුන් ඈත වාගේ පේනවා. ඈත වාගේ පෙනුනොත් අදිස්ථාන කරගන්නවා මූණ ළඟට එන්නේ. ඒක ශනිකව මේනවා. ඊට පස්සේ ඒකේ හැඩරුකම් බලන්නේ නැතුව ඒකක සෙල්ලම් කරන්නේ නැතුව ඉන්නට ඕනේ. සමහර කෙනෙක් ඒ ප්‍රතිභාග නිමෙත් එක සෙල්ලම් කරන්න යනවා. මේක කුඩා වෙන්නයි දකුණට කැරකෙන්නේ වමට කැරකෙන්නේ ඉස්සෙන්නේ පාත් වෙන්නේ ඔහොම කිව්වොත් එහෙම තමන්ගේ මනසත් අවුල් වෙලා මානසික රෝගියෙක් වෙන්නත් පුළුවන්. එසේම එහෙම නොකළ යුතුයි කියලා අපට උපදෙස් දීලා තියෙන පූර්ව ආචාර්යයන් වහන්සේලා. ඒක ලබා ගන්න යෝගාවචරය හරියට යම් කෙසේ ක්ෂත්‍රිය මව් කෙනෙකුගේ කුසේ සක්විති රජ වෙන දරුවෙක් උපන්නා නම් දෛවඥෝ කියනවා මේ කුසේ ඉන්න දරුවා සක්විති රජ වෙන පින් ඇති දරුවෙක් කියලා. එතකොට මේ මෞතමී දරුව බොහෝම ආදරෙන් රැක බලා ගන්නවා. සීතල වලක් කරනවා, උණුසුම් වලක් කරනවා, එවාගේම තද මෙරිස් වලක් කරනවා, තද මේ සීතල ආහාර වලින් වලකිනවා, තද උෂ්ණ ආහාර වලින් වලකිනවා, එකපාර නැගිටින්නේ නැති වෙන ඔයගේ මව් කෙනෙකුට අවශ්‍ය උපස්ථාන සියල්ලම නිසසෙම් පිළිපදිනවා. ඒ නිසා මේ චක්‍රවර්ත රජ වෙන්නේ දරුවා සුවසේ මව කුසේ වැල්ලා දසමාසයකින් ඉපදිලා යටි දුණු වෙලා සත්‍යිත රජේනවා යම් දවසක. ඒ වාගේ කියලා තියෙනවා ප්‍රතිභාග නිමිත්ත ලැබුණා මේක සෙල්ලම් කරන්නේ නැතුව කඩා බිඳ දාන්න නැතුව උදන් වෙන්නේ නැතුව ඒක ආරක්ෂා කරගන්නට ඕනේ. ආරක්ෂා කරගත්තොත් ඊළඟට තමයි මේ අර්පණා සමාධිය ලැබෙන්නේ. අර්පණා සමාධියේ මුලින් කිව්වා වගේ එක වරයි එක වරට ලැබෙන්නේ එක චිත්තක්ෂණයයි. අයමත් අයමත් ඒ ආනාපාන උපචාර සමාධියේ ඇති මේ ප්‍රතිදාග නිමිත් අරමුණු කරනකොට නැවත නැවත නැවත මේ ඒකාග්‍රතාව අර අරමුණේ විනිවිද ගන්නවා. එහෙම ගිහිල්ලා ගිහිල්ලා Tamande පුළුවන්කම තියෙන ඊට පස්සේ මේක අදිෂ්ඨාන කරමින් විනාඩියක් විනාඩි 5ක් විනාඩි 10ක් කොහොම පවත්වා ගන්න. එතකොට එක පාට සිදු වෙනවා නෙමෙයි. ඒ විදිහට ප්‍රතිභාග නිමිත් අරමුණ ආවර්ජනා කරනවා ආවර්ජනා කළා මේ විතක්ක ਵਿਚාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ධානය විනාඩි දෙකක් පවතිවා කියලා විනාඩි දෙකකට තියාගන්න. අයමත් බින්දෙනවා. අයමත් ආවර්ජන කළා ඒ විදිහට විනාඩි පහක් තියාගන්න අදිෂ්ඨාන කරගන්න. ඔහොම ඔහොම තමයි මේක පුරුදු කරන්නේ. ඒ පුරුදු කළා සියවර දහස්වර මේක සමාධි සමාධියේ භාවිතා කරන්නට ඕනේ. ඒක වසීතා පහකින් වසී කරගන්නට ඕනේ. ආවර්ජන වසීතාව කියනවා මේ ප්‍රතිභාග නිමිත්ත එළඹ සිටීවා කියලා ආවර්ජනා කරනවා. ප්‍රතිභාග නිමිත්ත ආරමුණේ විතක් විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ප්‍රථම ඥානෙ අර්පණාගත වේවා කියලා සමාපඥේ අදිෂ්ඨාන කරනවා. මේක මෙච්චර විනාඩි ගණනාවක් නොබිදී පවතිවා කියලා අදිෂ්ඨාන කරගන්නවා. ඒක අදිෂ්ඨාන වසීතාව. ඊළඟට මේක මෙපමණ වේලාවකින් අවදි වීම වේවා කියලා නැගිටීමේ වේලාව අදිස්ථාන කරගෙන ඒකට කියන උත්හාන කියලා. ඔය හතර ප්‍රගුණ කරගන්නවා ඉස්සර වෙලා. ආවර්ජන, සමාපජ්ජන, අදිඨාන, උත්හාන. ඔය හතර හොඳට ප්‍රගුණ කරගත්යන් පස්සේ පස්වෙනි වාරයට ඒ ධානාංග සම්මර්ෂණය කරනවා. විතර්ක විචාර ප්‍රීති සුචේකාග්‍රතා කියන මේ පහ තිබුණද කියලා බලනවා. තමන්ගේ වෘද්ධි වස්තු රූපයට හිත යොමු කරලා මේ අරමුණට නම් වන ලද අභිනිරෝපණ ලක්ෂණ විතරකේ පැවතුන අරමුණේ ප්‍රතිභාග නිමිත්ත අරමුණේ හසුරුවන ਵਿਚාර ඒ කියන්නේ අනුමජ්ජන ලක්ෂණ ਵਿਚාරයේ පැවතුනා කියලා මෙනෙහි කරනවා මේ අරමුණේ පින පිනා පැවතුනා වූ පිනා යන ප්‍රීතියේ පහළ වුණා කියලා බලනවා මේ අරමුණේ ප්‍රීතිය වූ සාත ලක්ෂණ සුඛේ තිබුණා කියලා බලනවා මේ අරමුණෙන් ධාරිත නොයන හැටියට ඒකාග්‍රතාව පැවතුනා කියන එක බලනවා මේ කරුණපහ වෙන වෙනම බාලී ඊට පස්සේ වේග වේගෙන් තුන් හතර සැරයක් බලන්නට ඕනේ විචාරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව විචාරක විචාර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව මෙහෙම කීප සැරයක් බලනවා ඒකට කියනවා ප්‍රත්‍යවේක්ෂාව කියලා එතකොට ආවර්ජන කීවේ ප්‍රතිභාග නිමිත්ත එළඹ සිටීවා කියලා ආවර්ජන කරනවා මේ අසවා ධානාංග සහිත අර්පණා පහළ වේවා කියලා එතන අදිෂ්ඨාන කරනවා ඒක ආවර්ජන සමාපජ්ජනේ ඊළඟට මෙච්චර වෙලාවක් පවතිවා කියලා අදිෂ්ඨාන කරන එක අදිෂ්ඨාන. මෙච්චර වෙලාවකින් නැගිටීමේ වේවා ධානයෙන් කියන එක උත්තාන. ඊළඟට ඒවා පුරුදු කරගෙන ගිහිල්ලා තමයි ප්‍රතිවේක්ෂාව කරන්නේ. මේ පස් ආකාරයෙන් නැවත නැවත නැවත සමයදී සමයදී ඔය වසීතා පහ පුරුදු කරන්නට ඕනේ. මේක එකපාරටම ඊළඟ ධානයට යන්න ගියොත් ඇද වැටෙනවා. එහෙම යන සිරිතක් නැහැ. ඊට පස්සේ ඒ ධානයේ දැන් සීවර දහස්වර ප්‍රගුණුණාට පස්සේ කැමැති වෙලාවක සමාධියෙන්න පුළුවන් කැමැති වෙලාවක නැගිටින්න පුළුවන් වාඩි වෙලත් පුළුවන් හිටගෙනත් පුළුවන් ඇලවෙලත් පුළුවන් ඒ තරමට මේක ප්‍රගුණ කරගන්නවා ඊට පස්සේ තමයි මේ ප්‍රථම ධානය දැන් ඇසී කියන තරමට තෘප්තිමත් වුණාට පස්සේ මේ ධාන සමයදලා ධානාංග බලලා හිතෙනවා මේ විතරක ਵਿਚාර දෙක නීවරණයන් ආසන්නයි විතර්ක ਵਿਚාර දෙක නැති ප්‍රීති සුඛ ඒකාග්‍රතාව මීට වඩා සාන්තයි. එනිසා මීළඟට විතර්ක ਵਿਚාරයෙන් තොර ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙවැනි ධ්‍යානයේ අර්පණාගත වේවා කියලා ප්‍රතිභාග නිමිත්ත ආවර්ජන කරනවා. ප්‍රතිභාග නිමිත්ත ආවර්ජන කරගෙන හුස්ම රැල්ල බලාගෙන ඉන්නකොට විතර්ක ਵਿਚාර නොමැතිව ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත ආර පළවෙනි අවස්ථාවට වඩා බොහෝම සාන්ත ධ්‍යාන මට්ටමක් ඇති වෙනවා. ඒකත් අර වාගේ පස් ආකාරයෙන් නැවත නැවත සීවර දහස්වර ප්‍රගුණ කරන්නට ඕනේ. ආවර්ජන වසීතාවෙන් ප්‍රතිභාග නිමිත්ත ආවර්ජන කරනවා. එවාගේ ප්‍රීති සුඛ ඒකාග්‍රතාව සහිත දෙවෙනි ධානයේ අර්පණාගත වේවා කියලා සමාපඥේ අදිෂ්ඨාන කරනවා. මෙච්චර වෙලාවක් පවතිලා කියලා වේලාව අදිෂ්ඨාන කරනවා. මෙච්චර වෙලාවකින් අවදි වීම වේවා කියලා නැගිටින වේලාව අදිෂ්ඨාන කරනවා. ඒ සියල්ල පුරුදු කරලා ඒ දෙපාර්ශ්වයේ ධානාංග බලනවා ප්‍රතිවීක්ෂා කරනවා. මෙහෙම සීවර දහස්වර දෙවෙනි ධානයේ ප්‍රගුණ කරගත්තන් පස්සේ අයමත් ඒක සෑහීමකටපත් වුණාම් පසුව එහි තියෙන ප්‍රීතිය ආදීනව සලකනවා. මේ ප්‍රීතිය විතරක විතර දෙකට සමීපයි. ප්‍රීතිය උද වැඩෙන සුළුයි. ඒ නිසා ප්‍රීතිය නොමැති සුඛ ඒකාග්‍රතාවද කමීට වඩා සාන්තයි. ඒ නිසා විතරක විචාර ප්‍රීත තුනෙන් තොර වූ සුකේකාග්‍රතා සහිත මේ ධානයේ පහළ වේවා කියලා අදිෂ්ඨාන කරනවා. තුන්වෙනි ධානයේ ඊට පස්සේ ආයමත් ආවර්ජනාව ප්‍රතිභාග නිමිත්ත ලැබ සිටීවා කියලා වර්ජනා කරනවා. සුඛ ඒකාග්‍රතාව සහිත තුන්වෙනි ධානයේ අර්පණාගත වේවා කියලා සමාපඥේ අදිෂ්ඨාන කරන මෙච්චර වේලාවකින් මෙච්චර වේලාවක් පවතිවා කියලා වේලාව නියම කරගන්න. මෙච්චර වේලාවකින් අවදි වීම වේවා කියලා නැගිටිය මෙනෙහි කරනවා. මේ විදිහට ඒ හතර ප්‍රගුණ කරලා අවසානයේදී ධානාංග දෙක ප්‍රතිවේක්ෂා කරනවා. ඒකත් ඒ තුන්වෙනි ධානයත් සියවර දහස්වර මෙහෙම ප්‍රගුණ කරගෙන දැන් සෑහීමකටපත් වෙනන් පස්සේ ඒ තුන්වෙනි ධානයේ සමයදලා ධානාංග දෙක බලලා සුඛ කියන එක මේ අංගයේ තියෙන ආදීනව සලකනවා. මේ සුඛ කියන ධානාංගයේ ප්‍රීතියට ආසන්නයි. එවැගේම රාගයට ආසන්නයි. එනිසා මේ සුඛ කියන අංගේ හැර උපේක්ඛා ඒකාග්‍රතා සහිත අංග දෙක සාන්ත බැවින් උපේක්ඛා ඒකාග්‍රතා සහිත සතරෙනි ධානය අර්පණාගත වේවා කියලා අදිෂ්ඨාන කරගන්නවා අර විදිහට ඉස්ලා වර්ජනා කරනවා ප්‍රතිභාග නිමිත්ත ලැබ සිටීවා සුඛේකා උපේක්ඛා ඒකාග්‍රතා සහිත චතුර්ථ ධානය අර්පණාගත වේවා මෙච්චර වේලාවක් පවතිවා මෙච්චර වේලාවකින් අවදි වීම වේවා කියලා ඒක පුරුදු කරගන්නවා ඉතින් ඇත්ත වශයෙන් දැන් ධානලාභියා ගීතේ නීවරණ එන්නේම නැති නිසා ඉතා ඉක්මනින් ඉක්මනින් මේක කරගන්න පුළුවන් වෙනවා. පළවෙනි ධානයේ තමයි ප්‍රමාද වෙතොත් වෙන්නේ. ඊට පස්සේ බොහොම ලේසි වෙනවා. හැබැයි වේලාව දික් කරන්න වෙනවා. සමාහට පැයකින් කරන්න බෑ. සමාහට පැය දෙකක් පමණ ඉන්න පුළුවන් වෙනවා නම් වටිනවා. පැය දෙකක් දෙකමාරක් තුනක් පමණක් ඉන්නකොට තමයි මේ අනුපිළිවෙලෙන් යන්න වෙලාව අපට ලැබෙන්නේ. ඊළඟට දැන් මේ චතුර්ථ ධානය ලැබෙනකොටම අර කියන ධානාංග ශක්තිමත් බව හොඳින් පිළිහිටියා උපේක්ෂා ඒකාග්‍රතාව සහිත ධානය ලැබුණ ඊට පස්සේ නැවත නැවත මේක සියවර දහස්වර ප්‍රගුණ කරගන්නවා ප්‍රගුණ කළා අර විදිහට පංච වසීතාවෙන් වසීබාට පමුණවා ගන්නවා දැන් යෝගාවචරය ආනාපාන ධාන හතරම ලැබුව කෙනෙක් වෙනවා ඒ හතරෙනි ධානයේදී ඒකට කියනවා අනේ ආනෙන්ජ සමාපatti කියලා ওই අරූප සමාපත්තිය සමානයි ආනෙන්ජ සමාපත්තිය වෙන මේ චතුර්ථ ධානයේ මොකද කාරණේ ආස්වාස ප්‍රස්වාස කියන මේ හුස්ම රැල්ලේ නවතිනවා. සමහර කෙනෙක් හිතනවා එහෙම නැවතුණා නම් කොහොමද ජීවත් වෙන්නේ කියලා. ඒක බය වෙන කාරණයක් නෙමෙයි ඒක ධානා බලයක්. ධානා බලයෙන් මේ ශරීරය පවත්වනවා. නමුත් ඒ වෙලාවේ හුස්ම රැල්ල සම්පූර්ණයෙන්ම නවතිනවා. සමාත හුස්ම රැල්ලට මොකද උනේ කියලා හිතුවොත් මෙන්න හුස්ම රැල්ල මතුවෙනවා. ඒතකොට ධානයෙන් අවදි වීම සිද්ධ වෙනවා. නනවත් යෝගාවචරය ගැන හිතන්නේ නැහැ. හුස්ම රැල්ල ගැන හිතන්නේව නැහැ. හිතන්නේ නැති නිසා ධානය වැඩි වෙලාවක් පවත්වා ගන්න පුළුවන් වෙනවා. මෙන්න මේ විදිහට ආනාපාන ධ්‍යාන හතරේ හොඳින්ම ප්‍රගුණ කරගත්තා නම් දැන් මේ යෝගාවචරයාට අර්පණා කර්මස්ථාන ඕන මේකක් වඩන්න ශක්තිය ලැබෙනවා. ඒකයි මේ භාවනාවේ තියෙන වැදගත්කම. අනිත් භාවනාවන්ට වඩා මේ ආනාපාන සතියේ පදනම් කරගෙන ධ්‍යාන ලැබුවා නම් ඔහුගේ సంతානේ පුළුවන් කසින භාවනා සියල්ලත් සම්පූර්ණ කරන්නේ ඒ වගේම බ්‍රහ්ම විහාර භාවනා උපදවා ගන්න පුළුවන්. කොටින්ම කියනවා නම් අර්පණා කර්මස්ථාන 30ක් කියනවා 30ම පුරවා ගන්න පුළුවන්. ඒක අනුපිළිවෙල මෙහෙමයි. දැන් මේ ආනාපාන ධ්‍යාන හතර ලබාගත් යෝගාවචරයා අයිමත් පළවෙනි ධ්‍යානයේ ඉඳලා හතර දක්වාම ගිහිල්ලා හතරවෙනි ධ්‍යානයෙන් අවදි වෙලා ඒ තමන්ගේ ප්‍රතිභාග නිමිත්ත ආලෝකයේ තමන්ගේ රූපකායට යොමු කරනවා. තමන්ගේ එසකේ ධ්‍යාවට යොමු කළ එසකේ තුළ තියෙන වර්ණයේ බලලා ඒක පිළිකුලට හරවනවා. ඉස්සෙල්ලා කේසා කේසා කියලා දෙතුන් වරක් හිතලා පිළිකුලයි පිළිකුලයි පිළිකුලයි කියලා මෙනෙහි කරනකොට ඒ අරමුණේ ප්‍රථම ධානයේ පහළ වෙනවා. ඒකත් අර වගේ වශී කරගන්නවා. ඊළාට ලෝමා ශරීරයේ ඇස් බෑම ආදී තැන්වල ලෝම අරමුණු කරගෙන ඒ වගේම ප්‍රථම ධානය උපදවනවා. ඊළාට නියපොතු අතේ පයේ නියපොතු බලාගෙන නියපොතු අරමුණේද ප්‍රථම ධානය උපදවනවා. ඊළඟට දත් ඇට 32 කෙරෙහි එක එක දත් ඇටයක් කෙරෙහි හිත යොදලා ඒකෙන් ප්‍රථම ධානය උපදවනවා. ඊළඟට දෙපතලේ පටන් හිස මුදුන දක්වා ශරීරයේ තියෙන සම කොටස් කොටස් වශයෙන් බලමින් ඒ තචෝ අරමුණේ ප්‍රථම ධානය උපදවනවා. මේනනේ තච පංචේ කර්මස්ථානෙන් පහම හෝ එහෙම නැත්නම් කැමැතිනම් 32ම ආරමුණු කරගෙන වෙන වෙනම ධාන 32ක් උපදවන ප්‍රථම ධාන. දැන් යෝගාවචරයා මේ සතර කමඨහන් සම්පූර්ණ කරන්නයි ඔය පියනගන්නේ. ඉතින් ඉතින්දී සවිඥානික රූපකයෙහි අසුභේ හොඳින් දැකගත්තා ධානය බාටමපත් උනා. ඊළඟට පදන්න තේන මෛත්‍රී කරුණා මුදිතා උපේක්ඛා හතර ඒ සඳහා විශාල ආලෝකයක් ඕනේ ඒ ආලෝකේ නැත්නම් ඈත ඈත තියෙන සත්ව කොටාසෝට මෛත්‍රී ධ්‍යාන උපදවන්න බෑ ඒ නිසා මුලින්ම කරනවා ආලෝකයක් සඳහා මේ ශරීරය තුල තියෙන අට්ටි කොට්ටාසයෙහි ඕදාත කසිනේ උපදවා ගන්නවා. අපේ ශරීරයේ ඇටකටු තියෙන ඔක්කොම 300ක්. එයින් ලොකම කොටස තමයි හිස් කබල. මේ හිස් කබල අපි හිතින් ගන්නවා ප්‍රතිභාග නිමිතාලෝක යොමු කරලා. කියන් දෙකමාරක් ඉදිරියෙන් ඒක හිතින් තියා ගන්නවා. ඊළඟට ඒකේ ඕදාත ඕදාත ඕදාත කියන වචනෙන් පරිකර්ම කරලා තවත් පණ ඇති අයගේ හෝ පණ නැති සෝම්බින් වල දාපු මෘත ශරීරවල හෝ ඉස්කබල් හිතින් ගන්නවත් හත අටක් 10ක් 12ක් ඒ වර්ගනේ මේ ඉස්කබල් කියලා හිතන්නේ නැතුව සුදු පාට අරමුණු කොටගෙන ඕදාත ඕදාත වඩෙනවා ඒ වඩනකොට දැන් යෝගාවචරයාගේ නීවරණ යටපත්යේ තියෙන බැවින් එහිදී උග්ගා නිමිති ප්‍රතිභාග නිමිති වහවහ උපදවා ගන්න සමත් වෙනවා ඒ ප්‍රතිභාග නිමිති ඊට පස්සේ වඩෙනවා ඒ කියන්නේ ඔඩයාට සරස <clears throat> අඟල දෙකේ බඹේ දෙකේ යොදුන දෙකේ ඕම ඈතට ඈතට ඔඩයාට සරස වර්ණ වර්ණ එක සක්වලක් සක්වල 10ක් සක්වල දසදහසක් සක්වල කෝටි ලක්ෂයක් අනන්ත සක්වල දක්වා ඔඩයාට සරසමේ ආලෝකයේ විහිදුවනවා ඒ ප්‍රතිභාග නිමිත්ත විහිදුවලා ඒකේ මැද්ද හිතේ තියාගෙන අර වාගේම ප්‍රතිභාග නිමිත්ත එළඹ සිටීවා ප්‍රථම ඥානෙ අර්පණාගත වේවා කියලා අදිෂ්ඨාන කොට ප්‍රථම ඥානෙ සමාදිනවා ඒක වශී කරගෙන දෙවෙනි ධානයට යන ඕමෝම ධාන හතරට අනුපිළිවෙලින්ම යනවා මුලින් කිව හැටියට. දැන් මේ යෝගාවචරයාගේ හිතේ ඕදාත කචන චතුර්ථ ධානය ලැබුණාට පස්සේ ඒ සමාධි ආලෝකේ බොහොම සාන්තයි, බොහොම ප්‍රභාස්වරයි, බොහොම ආලෝක සම්පන්නයි. ඒ ආලෝකයේ විහිදුලා තමයි දැන් මෛත්‍රී ධානයට හැරෙන්නේ. ඉස්සලා තමන්ව තමන් මෙත් කරගන්නවා. පද හතරක් අතුරෙන් එකක් ගන්නවා මම වෛර නොවේමි වෛර නොවේමි වෛර නොවේමි කියන වචනේ ඊළඟට තමන්ගේ මව්පියෝ ජීවත් වෙනවා නම් තමන්ගේ ගුරුවරු, කල්යාණ මිත්‍රෝ ජීවත් වෙනවා නම් එයින් වඩාත්ම උපකාර කළ ඒ ජීවත් වෙන්න කල්යාණ මිත්‍රයා තමන් ඉදිරියේ බඹයක් තරම් සමීප කරගන්නවා හිතින්. ඉතින් සමීප කරගෙන එතුමාට මෛත්‍රී වඩන එක වචනයකින් මේ මාගේ ශ්‍රේෂ්ඨ කල්යාණ මිත්‍රයා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා වෛර නොවේවා මේ කරන සියවර දහස් වර කීකියා හිතින් ඉන්නකොට ඒ අරමුණ තමන්ගේ මනසට මැවි පෙනෙනවා ඒ අරමුණේදී ප්‍රථම ඥාන උපදිනවා ඒක වාසී කරගෙන ඊළඟට මේ මාචනේම වෛර නොවේවා කියන වචනේ භාවිතා කරමින් දෙවෙනි ධානයටත් තුන්වෙනි ධානයටත්පත් වෙනවා ඊළඟට තරහ නොවේවා කියන වචනෙන් ධාන තුනක් උපදවනවා ඊළඟට නිදුක් නිරෝගී වේවා කියන වචනෙන් ධාන තුනක් උපදවනවා ඊළඟට සුවප්‍රත්‍යේ වාකනේ සිතින් ධාන තුනක් උපදවනවා. මේ මේ එක පුජ්‍යලේ කරමුණු කරගෙන ධාන වාර 12ක් උපදවා ගන්නා පදාතර අනුව තවත් කල්යාණ මිත්‍රයෙක් ගන්නවා තවත් කල්යාණ මිත්‍රයෙන් එහෙම 10 දෙනෙක් විතර ගන්නවා වෙන වෙනම වෙන වෙන මේ යත්න්නේ මෛත්‍රියේ වඩලා ඒ 10 දෙනාම එක්කාසු කරලා ඒකට මෛත්‍රී ධ්‍යාන 12ක් වඩනවා ඊළඟට තමන්ගේ මධ්‍යස්ථ කෙනෙක් ගන්නවා ඊළඟට මධ්‍යස්ථ එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් ආදි වශයෙන් ගන්නවා ඊළඟට ඒ ඇත්තන්වත් අර වගේ එක්කෙනෙකුට ධ්‍යාන 12 බැගින් උපදවලා සියලු දෙනා එක්කාසු කරලා ධ්‍යාන දුනාක් උපදවනවා. ඊළඟට Tamange සතුරෙක් ඉන්නවනම් සතුරා ඉස්සරහට ගන්නවා. ඕටත් ඒ වාගේ ධ්‍යාන 12ක් වඩනවා. ඒ වගේ සතුරු එක්කෙනෙක් දෙන්නේ තුන් දෙනෙක් ආදි වශයෙන් ඉන්නවනම් යන්තාක් ඒ ඇත්තන් වෙන වෙනම ධ්‍යාන වඩනවා. දැන් සීමා සම්බේධ කලෙන් පස්සේ Taman ඉන්නේ gedara hari ආවාසය hari ඒ ඉන්න සීල සත්‍යයන් ධ්‍යාන 12ක් වඩනවා. තමන් ඉන්න ගමේ, තමන් ඉන්න නගරේ, තමන් ඉන්න රටේ. හැබැයි මේ වඩන්න වඩන්න හිත ඉහළට යනවා. ඉහළට ගින් ඉහළ ඉඳලා බලන ඉන්න හැටියටයි මේක වඩන්න පුළුවන් වෙන්නේ. ගුවන් යානයක යන කෙනෙකු ගුවන් යානෙ ඉඳලා පින්තූර ගන්නවා වගේ තමයි මේ සත්ව කොටා සරමෝකල හැකවන්නේ. ඊළඟට මේ සක්වලට වඩනවා. සක්වලට වඩනකොට බවාග්‍රේ දක්වා හිත ඉහළට අරගෙන මේ සක්වල දිහා බලාගෙන ඉන්න අතිශය භූමියම ප්‍රවාහනේ සත්‍යයන් අර වගේ මෛත්‍රී ධ්‍යාන 12 12 වඩනවා. ඊළඟට නැගෙනහිර දිශාව, දකුණු දිශාව, බටහිර දිශාව, උතුරු දිශාව, අනු දිශා අතර යට දිශා උඩ දිශා කියන දස දිශාවටම වඩනවා. සැබවින් මේ දිශා එකක් එකක් ගානේ සත්ව කොටාස 12 12 තියෙනවා. 12 12 කියන සත්ව කොටාස එක එක සත්ව කොටාසයට ධාන 12 බැගින් වඩනවා. කොහොම වගේ මේ 480ක් ධාන වැඩෙනවා. දිශා වශයෙන් පමණක්. ඊළඟට අනෝදිසෝ වශයෙන් දිශා වශයෙන් නොසිතා තවත් වැඩෙනවා මේ 48ක් එතකොට ඔක්කොම 528ක් වැඩෙනවා මේම ධ්‍යාන 528ක්ම මෛත්‍රී ධ්‍යාන හැටියට වඩා ගන්න යෝගාවචන පුදුම විදිහේ මානසික සුවයක් විඳිනවා ඊළඟට කරුණා ධ්‍යාන 132ක් වඩනවා මුදිතා ධ්‍යාන 132ක් වඩනවා උපේක්ෂා ධ්‍යාන 132ක් වඩනවා දැන් සතර කමඨාන් වලින් මෛත්‍රී භාවනා මුල් කොට ඇති බ්‍රහ්ම විහාර සම්පූර්ණ කළා. ඊළඟට බුදුගුණ භාවනාවට හැරෙනවා. බුදුගුණ භාවනාවෙන් ගුණ නාමයට උපචාර සමාධි නාමයක් උපදවනවා. ඊළඟට හැරෙනවා අවිඥානික දසාසුබේත උද්ධමාත කෙදිමියගේ මල සිරුණක් හිතින්ම වාගෙන ප්‍රථම ඥාන උපදවනවා ඔය වගේ විනීලක විපුබ්බක විච්ඡිද්දක වික්ඛායකත වික්ඛිත්තක හත වික්ඛිත්තක ලෝහිතක පුලව කාටික කියන අසුබ 10ට වෙනෙමනම එක එක ඥාන උපදවනවා ප්‍රථම ඥාන ඔය පිළිකුල් අරමුණේ ප්‍රථම ඥානයට වඩා ඥාන උපදවන්න බෑ පිළිකුල් අරමුණේ ඥාන ප්‍රාප්ත වෙන්නේ හිතක් විචාර දෙක තිබුණොත් පමණයි එනිසා දෙවෙනි ධානයෙන් එහාට විචාර කරන විචාර නැති වෙන නිසා ඒවා ලැබෙන්නේ ප්‍රථම ධානයේ පමණක් අවිඥානික සවිඥානික අසුබවල ලැබෙනවා. ඊළඟට යනවා මරණ සතියට. මරණ සතියේ එක එක මරණයක් ගැන හිතමින් උපචාර සමාධි එක එක උපදවනවා. දැන් යෝගාවචරය කවදාකවත්ම භාවනාවෙන් පහත වැටෙන්නේ භාවනාවෙන් නොමඟ යන්නේ නැහැ. දැන් කර්මස්ථාන හතර කියන්නේ මේ ආරාසක භාවනා හතර සම්පූර්ණ කරගත්ත කෙනෙක් වෙනවා. මුලාවන්නේ කවදාකවත්. කමා වෙන්නේ නැහැ, අතරමං වෙන්නේ නැහැ. ඊළඟට පුළුවන්ක තියෙනවා තමන්ගේ උපදෙස් ලබාගෙන තමන්ගේ ශාරීරියෙන් හිසකේ සාරමුණු කරගෙන නිල කසින වඩනවා. එවාගේම පිත අරමුණු කරගෙන පීත කසින වඩනවා. ලේ අරමුණු කරගෙන ලෝහිත කසින වඩනවා. හැබැයි ඔය ශාරීරික අවයව වලින් පමණක් ප්‍රතිභාග නිමිත්ත ලැබෙන්නේ. Taman ඊසකේ තරමුණු කරනවා නම් ඒවා ඉස්සරහට රියන් දෙකමාරක් ඉස්සරහින් හිතේ මවාගෙන ඊට පස්සේ තවත් කීප දෙනෙකුගේ ඊසකේස් ගන්න ඕන හිතින්. ඒ හිතේ අරගෙන තමයි නීලන් නීලන් කියලා වඩලා නීල කසන ධානය උපදවන්නේ. පිටත් එහෙමයි, ලේත් එහෙමයි. ඊළඟට පඨමි ආපෝ තේජෝ වායෝ ආලෝක ආකාශ කියන මේ කසිනා හැවදන් නැහෙන් දකින්නටම ඕනේ. ඒවා ඉතින් උපදවාගෙන කරන්න පුළුවන් කමක් නැහැ. පොළවේ තනක් වෙන් කරගෙන රවමක් ඇඳගෙන ඒකෙන් පඨවි කසන ධානය උපදවනවා. පතර දේශනක් ත්‍යාගන ආපෝ කසන ධානය උපදවනවා. ඒ වගේම ජිනිසලක් බලාගෙන පහන් දැල්ලක් බලාගෙන තේජෝ කසන ධානය උපදවනවා. ඒ වගේම පහන් එළියක් බලාගෙන ආලෝක කසිනේ වඩනවා. ඒ වගේම අහසේ සෙලවෙන ගහක ගහක මුඳුනක් හෝ කොඩියක් හෝ දිහා බලාගෙන වායෝ කසින වඩනවා. එවාගෙම ගෙදර මේ වහලෙන් හරි තැනකින් සිදුරකින් අහස පෙනවා බලාගෙන ආකාශ කසිනේ වඩනවා. ඔය කියන රූපාචර ධාන හතර හතර කසිනේ 10ෙම උපදවා ගන්න සමර්ථ වෙනවා යෝගාචරය දැන් හරියට ධාන ක්‍රී දෙකේක වාගේ. හැබැයි හරියට උපදෙස් ලැබෙන්න ඕන ගුරුවරයාගෙන්. ඊට පස්සේ තමයි අරූප ධාන වලට හැරෙන්නේ. ඒ කියන්නේ ප්‍රතිභාග නිමිත්ත දැන් අපි හිතමු ආපු ආ ඕදාත කසිනින් ලබාගත් චතුර්ථ ධානයේ සමයදී ඉන්න ගෙටිනවා. ඒ නැගිටලා මේ ඔඩයාට සරස අනන්ත ලෝක ධාතුවට නිහිදෙව එම ඕදාත කසින ආලෝකයේ ඕදාත කියන සංඥාව අත්තර දම මේ රූපකයේ ආදීනව සලකලා මේ රූපකයට බොහෝ ලෙඩ රෝග හැදෙනවා අවියවද වදිනවා එවාගෙම ජරා රෝග මරණයන්ද පත්වීම සිද්ධ වෙනවා මේ රූපකය නැති අරූප සමාපත්තියේ සාන්තය ප්‍රණීතයි කියලා මෙනෙහි කරලා අර ඕදාත කසින ප්‍රතිමාග නිමෙත්තේ අනන්ත ආකාශයේ හැටියට මෙනෙහි කරනවා. ආකාශෝ ආකාශෝ ආකාශෝ කියලා කීප හිතක් හිතින් හිතලා අනන්තෝ ආකාශෝ අනන්තෝ ආකාශෝ කියලා මෙනෙහි කරමින් යනකොට අර වගේම පළවෙනි දෙවෙනි තුන්වෙනි ධ්‍යාන නැමැතිව උපේක්ඛා ඒකාග්‍රතා සහිත අර්පණාවක් පහළ වෙනවා. ඒ අර්පණාව අහසාරමුණු කරගත්ත බැවින් ආකාසානංචා යතන කියන අරූප සමාපත්තිය වෙනවා. ඒක වෙන කර්මස්ථානකින් ලැබෙන්නේ මේ කසින නමයකින් පමණයි ලැබෙන්නේ. සමහර කෙනෙක් කානපාසතියෙන් අරූප සමාපatti ලැබුණා කියලා හිතන ඒක කවදාකවත් සිදු වෙන දෙයක්. මේ ලැබෙන්නේ කසින භාවනා 10න් 9කින් පමණයි. ඔය විදිහට ආකාසානංචාතින උපදවාගත් කෙනෙකු ඊළඟට එහි ආදීනව සලකලා විඥානංචාතින උපදවනවා. විඥානංචාතනේ ප්‍රගුණ කරගෙන ආකින්චඤ්ඤාතනේ උපදන ආකින්චඤ්ඤාතනේ උපදවාගත් කෙනෙක් නේව සංඥානා සංඥාතනේට යනවා මේව අනුපිළිවෙලින් යන හැටි සවිස්තරව මෙතෙන්දී අපි කාරණා වශයෙන් ඉදිරිපත් නොකරන්නේ කාලය දැන් කැටි වෙගෙන යන නිසායි ඊළඟට අපි ශලකා ගමු ඔය වගේම නිල කසිනෙන් පීත කසිනෙන් ලෝහිත කසිනෙන් රතමේ කසින ආපෝ කසින තේජෝ කසින වායෝ කසින ආලෝක කසින කියන මේ කසින සියල්ලෙන්ම පුළුවනි ඒවා කසින ප්‍රතිභාග නිමිත් අරමුණේ චතුර්ථ ඥාන සමයදිලා ප්‍රතිභාග නිමිත් අරමුණ ආකාශ වශයෙන් අදිෂ්ඨාන කරලා ආකාසානංචාතනෙටත් ඉන්හාට ඉතිරි ධානයන්ටත්පත් වෙන්න පුළුවන් ආකාශ කසිනෙන් පුළුවන් කමක් නැහැ මේ අරූප සමාප්‍රත්‍ය උපදවන්න. මොකද ආකාශ කසිනේ ප්‍රතිභාග නිමිත්තේ අනන්ත ආකාශ වශයෙන් හරවන්න බැරි නිසායි. ඉතින් දැන් යෝගාවචරයා ධ්‍යාන ලැබිය යුතු කර්මස්ථාන 30ම සම්පූර්ණ කරගත්ත කෙනෙක් වෙනවා. ඒ කියන්නේ කායගත සතිය සම්පූර්ණ ආනාපාන සතියත් සම්පූර්ණ අනුස්සති භාවනා 10න් දෙක. ඊළඟට බ්‍රහ්මයාල අතල සම්පූර්ණයි. ඊළඟට කසින ධ්‍යාන සියල්ල සම්පූර්ණ අරූප ධ්‍යාන සියල්ල සම්පූර්ණයි. මේක තමයි විදර්ශනාට යොමු වෙන්නේ උපරිම තැන. මේ ස්ථානෙටපත් වුණා නම් අෂ්ඨ සමාප්‍රත්‍ය ලාභී වුණා නම් යෝගාවචරයාගේ ආලෝකය බොහොම තීක්ෂණයි. ඉරේලියක් වගේ තම යෝගයේ සමාධි ආලෝකය බොහොම තීක්ෂණයි. ඉතින් මේ ආලෝකයෙන් ඊට පස්සේ රූප විදර්ශනාට හැරෙනවා. තමන්ගේ ශරීරයට යොමු කරන මේ ආලෝකය ඒක වඩාත්ම ගන්නේ ඕදාත කචන ධානාලෝකයේ හැටියටයි. ඒක බොහොම සාන්ත ආලෝකයක් නිසායි. ඊළඟට මේ රූප කයෙහි සතර ධාතුන් ලක්ෂණ 12ක් තියෙනවා. ඒ අනුව සතර ධාතුන් තෝරා ගන්නවා. මේ ශරීරේ ඊටාම සියුම් කුඩා කුඩා කොටු කොටු වශයෙන් පේන්න පටන් ගන්නවා මේ ආලෝකයේදී සැබවින්ම ධ්‍යාන අරමුණේ ඉන්නකොට ධ්‍යානාලෝකය. දැන් මේ විපස්සනාට හැරෙනකොට මේකට කියන්නේ විපස්සනා ආලෝකයවත් ප්‍රඥා ආලෝකය. දැන් ප්‍රඥා ආලෝකයෙන් මේ රූපකයේ තියෙන කොටස් ඔක්කොම කලාප කලාප වශයෙන් දකින්න සමර්ථ වෙනවා. ඉතින් හෘද වස්තුවට යොමු කළා හෘද වස්තුවේ රූප කලාප හය වෙන් කරගන්නවා. ඔය වගේ චක්කු වස්තු, සෝත වස්තු, ගාන වස්තු, ජීවා වස්තු මේවා තියෙන රූප කලාප හය හය වෙන් කරගන්නවා. කාය වස්තුවේ රූප කලාප පහක් තියෙනවා ඒක වෙන් කර ගන්නවා ඊට පස්සේ ජඨරාග්නියේ තියෙන ජීවිත නාග රූප කලාපේ බලනවා ඔය විදිහට ශාරීරියේ යම්කා කර්මජ රූප කලාප තියෙනවා නම් ඔක්කොම බලා ගන්නවා ඊට පස්සේ චිත්තජ රූප කලාප අට හොයා ගන්නවා ආහාරජ රූප කලාප උදජ රූප කලාප සියල්ල දැක ගන්නවා ආධ්‍යාත්මික సంతානයේ රූප කලාප සියල්ල බලාගෙන තමන් ඇඳගෙන පැළඳගෙන ඉන්න ඇඳුම් පැළඳුම් වල රූප බලනවා වාඩි වෙලා ඉන්න ආසනය බලනවා ඉන්න පරිසරයේ ගෙවල් දොරවල් වල ගස් කොළන් වල අවිඥානික රූප දැක ගන්නවා ඊට පස්සේ සවිඥානික සත්‍ය సంతාන තුල රූප බලා ගන්නවා මේ මාත්‍යාධික බාහිර වශයෙන් අධ්‍යාත්ම බහිද්දා රූප සියල්ල දැකලා ඊට පස්සේ තමා පුරුදු ධානවලට සමාදින එකින් එකට එක එක ධානෙද සමාදලා ඉන් නැගිටලා ඒ ධානයේ තියෙන චිත්තචෛතසික ධර්ම කියන ධානාංග සහ ඒ ධාන ධර්ම ටික වෙන් කර ගන්නවා. ඕම සමාදුණු සීලෝම ධානයන් එකින් එකට අග ඉඳලා මුල දක්වාම ඒවා තියෙන චිත්තචෛතසික ධර්මයන් බලලා ඊට පස්සේ මනෝද්වාරික කුසල චිත්ත වීති බලනවා. පංචාද්වාරික කුසල චිත්ත වීති බලනවා. මනෝද්වාරික අකුසල චිත්ත වීති බලනවා. පංචාද්වාරික අකුසල චිත්ත වීති බලනවා. ජීවිතයේ සිදු වෙච්චි. ඒවා ඔක්කොම දැකගත්යන් පස්සේ ආධ්‍යාත්මික නාම ධර්ම දැක්ක වෙනවා. ඊට පස්සේ බාහිර සත්ත්ව සංතාන තුලත් ඕක සංසන්දනය කොට බලනවා. එහෙම අධ්‍යාත්ම බහිද්දා නාමත් රූපත් සියල්ල දැක්කන් පස්සේ මේක සම්පින්දනය කරනවා. ඒකට කියනවා කලාප සම්මර්ෂණය කියලා. එතකොට මේ අතීත අනාගත රූප කලාප වෙන් කළ නාම රූප නාම රූප පරිග්‍රහණය කරමින් ඊයේ දාස පැවති නාම රූප බලනවා. මෙහෙම ඊයේ පෙරේදා ගියේ සතියේ ගියේ මාසයේ ගියේ වසරේ මෙහෙම ගිහිලා ගිහිලා මව කුසේ ප්‍රතිසන්දිගත දක්වාම ආලෝකයේ විහිදුවලා නාම රූප පරම්පරාව පැවැති ඇති බලනවා. ඒවා දැන් නිරුද්ධයි. ඒවා එකක්වත් පේන්නේ නැහැ. නමුත් නුවණින් මේවා අරමුණු කරනවා. ඊළඟට හෙට අනිද්දා ලබන සතියේ ලබන මාසේ ආදි වශයෙන් දවසින් දවස අන්තිම හුස්ම පොත දක්වාම අනාගතයේ දිහාවටක් මේ පරම්පරාව බලාගෙන යනවා නාම රූප පරම්පරාව. එයින් තුන් කාලයට බලලා ඊට පස්සේ තමන් ඕදාස කසන චතුර්ථ ඥාන සමවැදිලා අදිෂ්ඨාන කළ පූර්ව භවයේ චුතිය බලනවා. පූර්ව භවයේ චුතියේ වේලාවේ පැවතිච්ච නාම රූප ධර්ම බලනවා. ඊළඟ චුතියට උඩින් ලැබුණා වූ මරණාසන ජවන් වීතියේ අත්ේ අරමුණ බලනවා. ওই විදිහට పూర్ව භවයේ දේවල් බලාගෙන බලාගෙන මුල දක්වා යනවා. ඒ ආත්මේ ප්‍රතිසන්දී දක්වා බලනවා. ඒ ආත්මේ මොනවද කරු භාවනාව කියලා සොයා විමසා බලනවා. නොබල බලිය නොහැකි දෙයක් වෙනවා නම් අයම අධ්‍යාන සමයදීලා බලනවා. මේ විදිහට ආත්මාව හතරක් පහක් ඈතට අතීතේ දිහා බලන යනකොට ඒ මොහොතේදී තමන්ගේ సంతානයේ යම්කිසි භාවනාවක් ඇදුවා නම් ඒක අරමුණු වෙනවා. අනාගතයටත් ඔය වගේ බලනවා. සමහර කෙනෙක් හිතනවා මේක මහ පුදුමයක් නේද කියලා. ඇත්ත වශයෙන් පුදුමයක් වෙන්න දෙයක් නෑ මේ මානසික දියුණුවයි. මේ ඉදිරියේ තුන් කාලයේම තියෙන නාම රූප හරියට තේරුම්ගෙන මේවා කොහොමද ඇති උනේ නැති උනේ කොහොමද කියලා බලනවා. ඒ සඳහා පටිච්ච සමුප්පාදයේ ක්‍රම දෙකකට අරමුණු කරනවා. පටිච්ච සමුප්පාදය අරමුණු කරගෙන යාමේදී හේතුඵල ධර්මයන් පිළිබඳව නිසක වෙනවා. ඊට පස්සේ තමයි සම්වර්තන ඥානියට හැරෙන්නේ පින්න තුනීටත් පළමුවෙන් කරනවා මේ දැක්කා වූ රූප කලාප එක එක රූපයක ලක්ෂණ රස පච්චුපට්ඨාන පදාට්ඨාන සියල්ලම එකක් එකක් ගානේ සම්මර්ෂණය කරනවා චිත්තචෛසිකයන්ගේද ලක්ෂණ රස පච්චුපට්ඨාන පදාට්ඨාන කියන හතර අනුව එකක් එකක් ගානේ බලනවා මේම සියල්ල දැකීමේදී කාම ත්‍රිලක්ෂණයට ඇරුණේ නැහැ. මේ දැකීම දක්වා කියනවා නාම රූප පරිච්ඡේද ඥානය කියලා. සත්‍ය පරිග්‍රහ ඥානයත් උතනම කෙරුණා. ඊට පස්සේ තමයි චත්තාලීස ආකාර මහා විපස්සනාවට අනුව මේ නාම රූපයන් ත්‍රිලක්ෂණයට හරවනවා. එසේ ත්‍රිලක්ෂණයට හැරවීමට කියනවා සම්වර්ෂණ ඥානය කියලා. ඒ සම්වර්ෂණ ඥානය වඩාන වඩාන යනකොට උද්‍යව්‍ය ඥාන අවස්ථාවේදී ආලෝකය, ප්‍රීතිය, ප්‍රසබ්දී, අදිමෝක්ෂය, මනසිකාමයේ සිහිය, එවාගෙම වීරිය, එවාගෙම ප්‍රඥාව මේ ආදී දේවල් පහළ වෙනවා. ඒවා ඔක්කොම ත්‍රිලක්ෂණයට හරවන එකයි යෝගාවචරයාට ලැබෙන උපදේශේ. ඒවා ඇලෙන්නේ බැඳෙන්නේ මම සෝවාන් වුණා මම අසවල් ධානය ලැබුවා මම නිවන් දැක්කා කියලා හිතන්නේ ඒවා ලැබෙනකොට බොහෝ දෙනෙක් රැවටෙන ওই ස්ථානේ තමයි. ඔය ස්ථානයේ ඒ ඔක්කොම ත්‍රිලක්ෂණයට හැරවීමෙන් ඔහු නියම මාර්ගයේ තෝරාගත්තා. ඒකට කියනවා මග්ගා මග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා. ඊළඟට එතෙන්දීම අර වගේම රූප ශබ්දක අරූප ශබ්දක වශයෙන් සම්වර්ෂණය කරපු දේවල් අනුව බංගානුපස්සනාවට හැරෙනවා. බංගානුපස්සනාවේදී තාම සියුම් ලෙස නාම රූප ධර්මයන් විපස්සනාවට හරවනවා ත්‍රිලක්ෂණයට. ඉන්හාට ඉතින් බයතුපත්තාන ඥානයයි ආදීනව ඥානයයි නිබ්බිදා ඥානයයි මුංචිතුකාමීතා ඥානයයි පටිසංකානුපස්සනා ඥානයයි සංඛාරුපේක්ඛා ඥානය කියන ඥාන පෙළිය වෙන වෙනම සමාගේ సంతානේ පහල කර ගැතිය හැකි වෙනවා. එයින් ඒ සංඛාරුපේක්ඛා ඥානය දක්වා ගියාම සමාරියද තමන් බුදුබාපතා ඥානං ඕකෙම නවතිනවා. කසේ බුදුබාපතා නාව කෙනෙක් නම් ඔතන නවතිනවා. අග්‍රශ්‍රාකාදී තනතුණක් බුදු සසුනක පතා නාපුයත් ඔතන නවතිනවා. හැබැයි නැතුණා කියලා පිරිනව නෙමෙයි නැවත නැවත නැවත යෙදෙමින් තමන්ගේ නුවණ දියුණු කරගන්නවා. යම් කෙසේදීකින් මේ ජීවිතයේ සෝවාන් ආදී මාර්ගඵල බඳ පතාගෙන ආපු කෙනෙක් නම් ඊට සුදුසු බෝධිපාක් ධර්මයන් පරිපූර්ණ වී තිබුණා නම් එතෙන්දී තමන්ගේ సంతානයෙහි ඉන්ද්‍රිය ධර්ම බල ධර්ම මෙවගේ බොජ්ජංග ධර්ම මාර්ගාංග ධර්ම සතිපට්ඨාන සම්‍යක් ප්‍රදාන වීරිය ඉද්ධිපාද මේවා ශක්තිමත් වෙච්ච වෙලාවේ ඔය සංඛාරුපේක්ඛා ඥානයට අනතුරුව අනුලෝම ඥානෙ පහළ වෙනවා. අනුලෝම ඥානෙ කියන්නේ ඇත්තට මාර්ග චිත්ත වියතියේ මුල් අවස්ථාවයි. මාර්ග චිත්ත වියතියේ පහළ වෙනකොට මනෝද්වාරා වර්ජන කියන ක්‍රියාගතට අනතුරුව පරිකාරම උපචාර අනුලෝම කියලා සිත් තුනක් පහළ වෙනවා. ඔය සිත් තුනේ තියෙන ඥානයට තමයි අනුලෝම ශාන්තිය කියලා කියන්නේ. එවාගෙම සත්‍යානුලෝමික ඥානය කියන්නේ. ඔය සිත් තුනෙන් තමයි අන්තිම විපස්සනාව කරන්නේ. ඔය සිත් තුනේදී තමන්ගේ හිතේ සද්ධා ඉන්ද්‍රිය නම් වැඩියෙන් මුහු කරවා ගින් තියෙන්නේ සංස්කාරයක් නාමයක් හෝ රූපයක් හෝ සංස්කාරයක් අනිත්‍යයි අනිත්‍යයි අනිත්‍යයි කියලා වැටහෙනවා. තමන්ගේ තේ සමාධි ඉන්ද්‍රිය වැඩි නම් එතෙන්දී සංස්කාර දුක්ඛයි දුක්ඛයි දුක්ඛයි කියලා වැටෙනවා. තමන්ගේ තේ ප්‍රඥාව නම් වැඩියෙන් වැටිලා තිබුණ වැඩිලා තිබුණේ එතනත්තාට අනත්තයි අනත්තයි අනත්තයි කියන මේ මනසකාරී ඇති වෙනවා. ඊළඟට ගෝත්‍ර භෝ කියලා හිතක් පහළ වෙන එක විදර්ශනා හිතක් නෙමෙයි. එතනේ ඥානියට කියනවා මාර්ගඥානියට පළමුවෙන් ඇති වෙන ආවර්ජනාහිත හා සමානයි කියලා. ඒ කියන්නේ නිවන අරමුණු කරනවා. නිවන අරමුණු කරගත කෙලෙස් නසුඹා නෙමෙයි. නමුත් එතෙන්දී ගෝත්‍ර භෝසිතට අනතුරුව සෝවාන් මාර්ගසිත පහළ වෙනවා. ඒ සෝවාන් මාර්ගසිතයේදී මාර්ගාංග 8 එකවර වායෝද බලමුලක් වාගේ එකතු වෙනවා. ඊට ඉස්සෙල් මේ විපස්සනා සමථ විපස්සනා අවස්ථාවන්හිදී මාර්ගාංග වැඩුණේ වෙන වෙනමයි. සීලය රකින්නකොට පමණක් සීලය අරමුණු කරගෙන මාර්ගාංග 6ක් වැඩුණා. වෙන වෙන දාන ආදී කුසල් කරනකොට වාග්යයි භාවනා කුසල් කරනකොට නුවණින් යුතුය නම් එතෙන්දී මාර්ගාංග පහක් පමණක් වැඩෙනවා. එවැගේම නුවණින් තොරව යම් කිසි කුසලයක් කරනකොට මාර්ගාංග හතරක් වැඩෙනවා. දැන් අපි මේ කරන සෑම කුසලයකදීම ඔය මාර්ගාංග තමයි හිතේ වැඩෙන්නේ බෝධිපාක් ධර්මයන් සහිතවම. එතකොට මේ මාර්ගාංග ධර්ම අපි මේ කරන නමෝ තස්සේ කියවත් මාර්ගාංග වැඩෙනවා. සාදු කියවත් මාර්ගාංග වැඩෙනවා. බුද්ධ පූජාවක් පානක් දැල්ලුවා, සෝන දැල්ලුවත් අපි සිහිනුවණින් කරනකොට කුසාසිතෙන් මාර්ගාංග වැඩෙනවා. කවරෝ කාමාචර කුසලයක් හෝ උපදවන වෙලාවේදී තමන්ගේ සිතේ වැඩෙන්නේ පූර්ව භාග වශයෙන් ওই මාර්ගාංග ධර්ම. ඒ මාර්ගාංග ධර්ම වෙන වෙනම වැඩෙනවා මිසක් එකතු වෙන්නේ කවදාකවත් මේ ලෞකික කුසල් සිතේක. කොහොම එකතු වෙලා අට දෙනාම හරියට බල සම්පන්න සංග්‍රාම සූර වීර යෝධ පිරිසක් එකතුනා වගේ මාර්ගසිතේ තමයි එකමුතු වෙන්නේ. එකමුතු වෙලා මේ මාර්ගාංග වලින් කෙරෙන වැඩ එකවරටම සිද්ධ කරනවා. ඒ පළමුවෙන්ම කරන්නේ නිර්වාණ ධාතු අරමුණු කිරීමයි. ඊළඟට ඒ නිරෝධ සත්‍ය අරමුණු කරනකොටම දුක්ඛ සත්‍ය අරමුණු කළා වෙනවා. සමුදය සත්‍ය ප්‍රහාණය කළා වෙනවා. මාර්ග සත්‍ය සම්පූර්ණයෙන් වැඩුවා වෙනවා. ඔය කියන්නේ සතරාකාර ආර්ය සත්‍ය හතරමේ අට දෙනා විසින් අරමුණු කරගනු ලැබෙනවා. තුනක් මාරමුණු කරන්නේ කෘත්‍යාභිසමයේ වශයෙන්, එකක් මාරමුණු කරනවා ප්‍රත්‍යක්ෂ වශයෙන්. නිරෝධ සත්‍යය. එතකොට මේ මාර්ග චිත්තක්ෂණේ එකයි. මාර්ග චිත්තක්ෂණේ චිත්තචෛතසික ධර්ම උපරිම ගාන 37ක් පහළ වෙනවා. එයින් 8 දිනක් තමයි මාර්ගාංග වෙන්නේ. ඊළඟට ඊළඟ චිත්තයේ ඵල චිත්තයේ බාටපත් වෙනවා. සමහර කෙනෙක් හිතනවා මාර්ගය ලැබලා මාස ගණන් අවුරුදු ගණන් ගිහිලා ඵලය ලැබෙන්නේ කවදාකවත් එහෙම වෙන්නේ නැහැ. මාර්ගයට අනතුරුවම ඵලය ලැබෙනවා. දැන් පරිකාර්ම උපචාර අනුලෝම ගෝත්‍රම කියලා ලැබුණු හතර කාමාචර ජවන් සිත් හතරක්. පස්වෙනි එක ලෝකෝත්තර මාර්ග ජවන් සිතයි. හයවෙනි එකයි හත්වෙනි එකයි ලෝකෝත්තර ඵල සිද්දකයි. සෝවාන් මාර්ගයට අනතුරුව සෝවාන් ඵල සිද්දකයි. ඊළඟට ඒ සිත භවංග පතිත වෙනවා. භවංග පතිත වෙච්ච ගමම කිසියම් උනන්දුවක් නැතුවම ප්‍රත්‍යවේක්ෂා වීති අනිවාර්යෙන් පහළ වෙනවා. ඒක මාර්ග නියමයෙන් සිදු වෙන්නේ. ඒ අවස්ථාවේදී තමා ලබාගත් මාර්ගය අසවල් මාර්ගය කියලා මාර්ග චිත්ත වේතිය ප්‍රත්‍යවේක්ෂා කරන චිත්ත වේතිය පෙළියක් යනවා. ඊළඟට ඵලයේ මෙනෙහි කරන චිත්ත වේතිය පෙළියක් යනවා. ඊළඟට තමන් අරමුණු කළ නිර්වාණය අරමුණු කරමින් චිත්ත වේති පේලි පහක් යන ඔක්කොම කාමාවචර ජවං කාමාවචර ඥාන සංප්‍රයුක්ත ජවං කුසල ජවං ඊළඟට තමන්ගේ හිතේ මෙච්චර කෙලෙස් නැති වුණා කියලා ප්‍රත්‍යවේක්ෂා වීති පහළ වෙනවා මෙච්චර කෙලෙස් සිතුනේ කියලා ප්‍රත්‍යවේක්ෂා වීති පහළ වෙනවා ඒ අගින් කියන දෙක ඇතම් කෙනෙකුට ලැබෙන්නේ නැහැ ඇතම් කෙනෙකුට ලැබෙනවා ඒ කියන්නේ ධර්මාඥානෙ තියෙන ඇට එක වැටහෙනවා මේ විදිහට මේ මාර්ග ඵල නිර්වාණ ප්‍රහේන ක්ලේශ ඉතිරි ක්ලේශ ප්‍රතිවේක්ෂා කරන කොට එම යෝගාවචරය තමන් දැනගන්නවා සැබවින්ම මම සෝවාන් මාර්ග ඵලයටපත් වුණා කියලා. ඔය අවස්ථා මුතියෙන් කෙනෙක් සහතික දෙන්න අවශ්‍ය නැහැ. හැබැයි සෝවාන් මාර්ග ඵලය ලබාගත් යෝගාවචරය හිතන අනේ සාදු සාදු මේ ගුණය අනිත් සියලු දෙනාට ලැබේවා කියලා. හැබැයි හිතෙනවා කවදාකවත් මගේ මේ ලබාගත් ගුණේ කාටවත්ම නොයඟ වේවා කියලා හිතෙනවා. කවදාකවත් කියන්නේ නැහැ මම සෝවාන් වුණා කියලා. දැන් අද කාලයේ සමහර කෙනෙක් බොහොම ප්‍රසිද්ධව කියනවා කියනවා සෝවාන් වුණා නම් මගෙන් අහන්නයි මම සෝවාන් වෙලා කියලා. කවදාකවත් ඒ කිසිදු නොවන සිද්ධියක් පින්නතුනේ සෝවාන් ආදී මාර්ගඵල ලැබුව කෙනා මහා නිදානයක් රකින්නා වගේ තමන්ගේ ගුණය ආරක්ෂා කරනවා කියන්නේ නැහැ අඟවන්නේ නැහැ. එබැවින් තමන්ගේ හිතේ බලවත් අනුකම්පාවක් ඇති වෙන හෝ මේ ලෝක සත්‍යයටද මේ සැපේ ලැබේවා ලැබේවා කියලා හිතේ මෛත්‍රී කරුණ ඇති වෙනවා. ඊළඟට දැන් සෝවාන් වෙච්ච ආර්යයන් වහන්සේ තමා ඉතිරි මාර්ගඵල ලබන්නත් හේතු සම්ප්‍රාප්ත වෙනවා නම් අයමත් අර සම්මාසන ඥානයේ පටන් උද්‍යාවේ ඥානයේ පටන් විපස්සනා වඩන්න පටන් ගන්නවා. ඒ විපස්සනා ඥාන උපරිලෙන් වඩාන වඩාන ගිහිල්ලා ඊළඟ මාර්ග චිත්ත වීතිය සකදාගාය මාර්ග චිත්ත වීතිය හැටියට පහළ වෙනවා එනිසා තියෙන්නේ තියෙන්නේ ගෝත්‍ර භූ කියන නාමයේ වෙනුවට වෝදාන කියන සිත තමයි පහළ වෙන්නේ. ගෝත්‍ර භූ කියන නම ලැබෙන්නේ සෝවාන් මාර්ගයට මුලින් හිත පමණයි. ඉන් ඉදිරියට සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඥානයන්ට මුලින් ඇති වෙන සිතට කියන්නේ වෝදාන සිත කියලා. පරිකාරම උපචාන අනුලෝම වෝදාන. ඉතින් මේ විදිහට මාර්ගඵල අනුපිළිවෙලින් යෝගාවචරයා ලබනවා ප්‍රතිවේක්ෂාත් ලබමින්. එතකොට තමයි තමන් අසවල් මාර්ගඵලාභියා කියලා තමන් දැනගන්නේ. එතකොට මේ අවස්ථාවන් බොහෝම දුර්ලභ අවස්ථාවන්. ඒ දුර්ලභය කියන්නේ අද කාලයේ බොහෝ දෙනෙක් මේවා ලබා ගන්න තැති උත්සාහවන්ත වෙනවා. නමුත් ලබා ගන්න බැරිකම තියෙන්නේ ඇත්ත වශයෙන් මම හිතනවා බුද්ධ කාලේ නම් උද්ගටිතාඥ පුණ්‍යවන්තෝ යිතිය බණපදයක් ඇසූ කෙනී අධිගම ලබනවා. විපාක චිත්තත්ථාක්‍ය උත්මයෝ හේතිය ධන විස්තර කරන කොට මගඵල නිවන් ලබනවා නෙය්‍ය පුජ්ජලෝ හේතිය එයත්ෝ බණාලා සිල් රැකලා භාවනා වඩලා ඒ ජීවිතයේ අධිකම ලබනවා දැන් අද කාලේ උද්ගතිතාඥයෝ බොහොම දුර්ලභයි විපංචිතාඥයෝ දුර්ලභයි හැබැයි නෙය්‍ය පුජ්ජලෝ ඉන්න පුළුවන් නෙය්‍ය කියලා කියන්නේ බණ අසලා සිල් රැකලා භාවනා අනුපිළිවෙලින් වඩලා අධිකම ලබන්න පුළුවනි එසේ නමුත් Tamange බෝධිපාක් ධර්මයන් පරිපූර්ණ වෙලා තියෙන්න ඕන මේ தත්ත්වය සම්පූර්ණ වෙන්න නම්. ඒ කියන්නේ අපි හිතමු තැඹිලි ගහක් හිටේව තැඹිලි පැලයක් හිටේවුවා. තැඹිලි පැලේ හිටවපු ගමන් ගෙඩි හට ගන්නෑ මල් හට ගන්නේ නෑ. මේ කවුරුදු ගණනාවක් තිස්සේ වතුර පෝර යොදා ආරක්ෂා කළොත් ඒ අවුරුදු ගාන මේක මෝරලා ගහ ඇදිලා මල් පෙපෙන්න පුළුවන් ගෙඩි හැදෙන්න පුළුවන් නමුත් මේ මල් හට ගැන්වීම, ගෙඩි හට ගැන්වීම මේ රෝපණය කළ පුද්ගලයාට කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් එකම දේ තමයි මේ තැඹිලි ගහ. තැඹිලි ගහ තමයි වැඩිලා වැඩිලා මේ මල් හටගන්නේ, ගෙඩි හටගන්නේ. ඒ වාගේ යෝගාවචරය විසින් කළ යුතු අන්‍ය අර තැඹිලි ගහ රෝපණය කළ හදා වඩා ආරක්ෂා කරන පුද්ගලයා වගේ තමන්ගේ సంతානෙහි මේ බෝධිපාක් ධර්මයන් දිනු තුනු කර ගැනීමයි. බෝධිපාක් ධර්මයන් දිනු කරගත්තා නම් ඒ තැනැත්තාට තමයි යම් දාසක මේ සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ලෝකෝත්තර අමා මහ නිවන සාක්ෂාත් වෙන්නේ. ඒ අපට ඕනකම තියෙන්නේ මේ අර මල් පලහට ගන්නවන්න අපට බැරුවා වගේ සෝවාන් මාර්ගඵල අපට උපදවන්න බෑ. අපට පුළුවන්කම තියෙන්නේ සෝවාන් ආදී මාර්ගඵල ගැන වීතියේ ගමන් කිරීම පමණයි. එනිසා අපේ බෞද්ධ යෝගාවචරයන් විසින් ගිහිපෑදී හැමදෙනා විසින් අදිෂ්ඨාන කරගන්නට ඕනේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා මේ සත්‍තිස් බෝධිපාක් ධර්මයන් පුරලා ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩලා දසපාරමී සම්පූර්ණ කරලා අනුපිළිවෙලින් මේ සතර මඟ ඵල නිවන් සුව සාක්ෂාත් කළා මටත් මගේ මේ ප්‍රතිපත්ති මාර්ගයේ නිවැරදි බැවින් නෛර්යානික බැවින් කවදා හරි මේ ප්‍රතිඵල ලැබෙනවා ලැබෙනවාමයි කියන ස්ථීර විශ්වාසය ඇතිව ප්‍රතිපත්ති පූර්ණේ කිරීමයි අපද තියෙන්නේ එනිසා දැන් අපි අනුව සලකා සැනසෙන්නට ඕනේ දැන් අපි මේ උදාාර සීලයක පිළිපියාද දවසේ එවාගේම උදේපටන් මේ වෙනතුරු කෙලෙස් හිතක් පහළ වෙන්නේ නොදී හිත ආරක්ෂා කරගනිමින් පිළිවෙත්වල යෙදුණා මේ හැම ක්‍රියාවක් වචනයක් සිටිවිල්ලක් පාසාම අපේ సంతාන තුළ ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩුණා. ඒ වගේම අපි හැම වෙලෙම අදිස්ථාන කරන් โด න අපට හැට පේන පේන හැම අරමුණේම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන හැටියේ කුසාසිත පහළ වේවා. අපට කනට ඇහෙන හැම අරමුණකදීම ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙනසේ කුසාසිත පහළ වේවා. දදසෝද දැයන වාරයක් ගානේ අපට ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙන කුසාසිත පහළ වේවා. දිවට රස දැයන හැම වාරයක් ගානේ අපට ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙන කුසාසිත පහළ වේවා. කායට සැප දුක් වශයෙන් ලැබෙන හැම ස්පර්ශයකදීම අපට ආර්ය අෂ්ටායක මාර්ගයේ වැඩෙන කුසාසිත පහළ වේවා. හිතට ලැබෙන ලැබෙන සෑම අරමුණකදීම අපට ආර්ය අෂ්ටාංග මාර්ගයේ වැඩෙන කුසාසිත පහළ වේවා කියලා දොරටු හයින් අපි අදිෂ්ඨාන කරගන්නට ඕනේ. එසේ අදිෂ්ඨාන කරගෙන අපේ තමන පීවරක් ගානේම කල්ප කෝටි ගණන් සංසාරේ කෙටි කරගෙන කෙටි කරගෙන ගිහිල්ලා කවදා හරි අපේ බෝධිපාක්ෂික ධර්මයන් මෝකුරුවා ඥානං එදාට බණපදයක් ඇසූ කෙනියෝ භාවනාවකට හිත යොමු කෙනියෝ අනුපිළියෙන් ධාන සමාධි සමාප්‍රත්‍ය අභිඥා බල පිළිවෙලෙන් දිනු වෙලා විපස්සනා ඥාන වඩාගෙන ගිහිල්ලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේ අවබෝධ කොට වදාළේ දුක්ඛේ සමුදය නිරෝධේ මාර්ගයේ චතුරාරි සත්‍ය අවබෝධයෙන් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් මාර්ගඵල අනුක්‍රමයෙන් අසංකත ධාතු සංඛ්‍යාතේ අමා මහ නිවන් සුව සාක්ෂාත් වෙනවා ඒකාන්තයි කියන විශ්වාසයෙන් අපි පිළිවෙත් පුරමු දැන් අද මේ 16 පුරා ගන්නාලද උදාර කුසල සම්භාර ධර්මයේ ගෞතම සම්බුද්ධ ශාසනය අරුදු 5000කට වැඩි කලක් නිර්මලව පැවැත්මට හේතු වේවා. සුකේසල ශික්ෂාකාමී ශාසන භාරීස්ධාරී සංඝ පිතෘන් වහන්සේලා සහිත බුද්ධ පුත්‍ර සංඝ රත්නයේ බුදු සසුන ආරක්ෂා කරමින් සදාම්මා ලෝකේ ලොවට බෙදා දෙනු පිණිස අප මේ රැස් කරගත් කුසලයේ හේතු වේවා නමින් පරිලෝකයේ ඥාතීන් ආරක්ෂක දෙවියන් හිතා හිතෙමදා සෑම සත්නත මේ කුසලයේ අමා මහ නිවන් සුව පිණිස වේවා. තම තමන්වත් මෙලව ජාගෙන පරිලෝක ජාගෙන සතර ජාගෙන කෙලෙසොන් ජාගෙන බුදු පසේ බුදු මහරහතන් වහන්සේ නිමේ සැනසේ වදාළේ අජරාමර සාන්තාමා මහ නිවන් සුව පිණිස මේ කාන්තෙන් හේතු වේවා වාසනාව වේවා කියා නිවන් සුව ප්‍රාර්ථනා කරමු.